කියලා කියන්නේ හිංසා කිරීම, කරදර කිරීම කල්පනා. ඒක අව්‍යාපාද කියලා කියන්නේ ප්‍රාණී සත්තු නසන්ද කල්පනා කරන්නේ, හිතන්නේ. එතකොට දැන් මෙතෙන්දී මෙහෙමයි. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා මහා චත්තාරිස සූත්‍රය කියලා. මේ ඒ චත්තාරිස සූත්‍රයේදී මේක කොටස් දෙකකට බෙදනවා මේ සම්මාදිට්ඨිය පහම් වික්‍රේ දෙයන් වදාමි මහන්නේ සම්මාදිට්ඨිය දෙයාකාරයයි කියලා අතිබික්‍රේ සම්මාදිට්ඨි සාසව පුඤ්ඤභාග්‍ය උපදිවේපක්කා සම්මාදිට්ඨියක් තියෙනවා සාස ආශ්‍රව සහිතයි පුඤ්ඤභාග්‍ය පින්පක්ෂේ වැටෙනවා උපදිවේපක්ක නැවත විපාකයක් ඇති කරන කියලා පෙන්නලා අන්න එතන ඒ කොටසෙදි පෙන්නන සම්මා සංකප්පයට පෙන්නනවා නෙක්කම්ම සංකප්ප, අව්‍යාපද සංකප්ප, අවින්ද සංකප්ප කියලා. ඊට පස්සේ අතිබික්කේ සම්මාදිට්ඨිය අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංග පරියපන්න. තව සම්මාදිට්ඨියක් තියෙනවා අරියා අනාසව ආර්ය වූ අනාසව වූ ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මාදිට්ඨියක් තියෙනවා කියලා පෙන්නලා ඒකට පෙන්නනවා සම්මාදිට්ඨිය සම්මා සංකප්පයට තක්කෝ විතක්කෝ අප්පන ව්‍යප්පන කියලා යම් තර්කයක් ඒ කියන්නේ විතර්කයක් හිතන බවක් නැවත නැවත හිතන බවක් එතකොට අරමුණේ සිට කුසල අරමුණේ සිට නංවන බවක් කුසල මනාව කුසල අරමුණේ සිට නංවන බවක් කියන තැනින් තමයි ලෝකෝත්තර මාර්ගය වෙන්න. ඒතර මෙතෙන්දී සම්මා සංකප්පය ගත්තාම අව්‍යාපාද අවිහිංස නෙක්කම්ම කියලා මේ තුනට පෙන්වහම මෙතනින් පෙන්වන්නේ එතකොට ඉන්න තැනක ඉඳලා ඕනම කෙනෙකුට එන්න පුළුවන් මට්ටම. නමුත් දැන් ලෝකෝත්තර මාර්ගයට ගත්තාම අපි කියමු එයා මේ ලෝකෝත්තර දර්ශනය ඇති කර ගැනීම සඳහාම හිතන්නේ. ඒ හිතන එකෙන් නෙක්කම සංකල්පනා. හැම වෙලාවෙම එයා ඒ හිතන විදිහට එයාට සාක්ෂාත් වෙලා තියෙන්නේ කාමෙන් නික්මෙන ස්වභාවයමයි. එතකොට ඒ හිතන හැම කරුණක් ගානම නෙක්කම කල්පනාව තියෙනවා. එතකොට අව්‍යාපාද කල්පනා මෙයා මේ මානසිකාරයෙන් කිසිම සත්වයක් නැසෙන විදියට හෝ නැසෙන විදියට කටයුතු කරන්නේ නැහැ. ඒ විදිහට කිසිම සතෙකුට කරදරයක් නැසීමක් වෙන්නේ හිංසාවක් වෙන්නේ එතකොට අව්‍යාපාද නෙක්ඛම් අව්‍යාපාද අවිහිංසා කියන තුන ඉබේම කෙරෙනවා මේ ලෝකෝත්තර මාර්ගය අනුව කටයුතු කරන කෙනා. ඒ නෙක්කම්ම අව්‍යාපාද අවිහිංසා කියන වචන තුනෙන් පෙන්වන්නේ ඊට මෙහා කෙනාටත් ඉන්න තැන ඉඳලා එන්න එක. ඒ කියන්නේ දැන් කෙනෙකුට පුළුවන් කෙනා කෙනාගේ මට්ටමට නෙක්කම්ම කල්පනාව ගන්න පුළුවන්. නික්මේම කියනෝ නෙක්කම්ම කියනකොට කාමයන්ගෙන් නික්මීමේ කල්පනා. එතකොට තම තමන්ට ඉන්න මට්ටමට ඒක ගන්න පුළුවන්. අපි කියමු සාමාන්‍ය මට්ටමකින් භෞතික ජීවිතයේ කටයුතු කරන කෙනෙකුට ඕනෑමට වඩා ඕනම දෙයකට තණ්හා කරන්න හොඳ නැහැ නේ කියන තැනින් හිතන මට්ටමේ ඉඳලම එන්න පුළුවන්. එතකොට අව්‍යාපාද කල්පනා කියනකොට සියලු සත්ව නිදුක්කෙත්ව නිරෝගීත්ව සුවපත්ත්ව කියන මෙත්සිත වඩන තැනින් එන්න පුළුවන්. ඒ වගේ සම්මා සංකප්පයට අව්‍යාපාද නෙක්කම් අව්‍යාපාද අවිහිංසා කියන තුන තියෙන තැනින් පෙන්වුවාම ලෝකෝත්තර මාර්ගයේ වඩන කෙනා ඉබේම අයිති වෙනවා. එතනින් විතරක් කිව්වහම අනිත් කෙනාටත් එන්න පුළුවන්කම ඇති වෙනවා. අපි කියමු ලෝකෝත්තර මාර්ගයේ තියෙන තැනකින් විතරක්ම කිව්වොත් ඒ කියන්නේ සම්මා සංකප්පයට අනුව හිතන බවක් තියෙනවා නම් මේකයි සම්මා සංකප්පය කියලා කිව්වොත් හැමෝටම ඒකේ එන්න පුළුවන් කමක් නැහැ එතකොට. තේරෙනද කියපේ අපි කියමු දැන් රුපියල් පහක් තියෙන කෙනෙකුටයි මේ ගේට්ටුවෙන් ඇතුල් වෙන්න පුළුවන් කියලා කිව්වහම 10ක් තියෙන කෙනාට ප්‍රශ්නයක් නැහැ නේද 10ක් තියෙන කෙනෙකුටයි මේ ගේට්ටුවෙන් ඇතුල් වෙන්න පුළුවන් කිව්වොත් රුපියල් පහක් තියෙන කෙනාට ප්‍රශ්නේ එන්න බෑනේ එතකොට අන්තිම අඩු ගානෙම කියනවා එතකොට නෙක්කම කල්පනා, අව්‍යාපද කල්පනා, අවිහිංසා කල්පනා කියන්නේ ගිහි ගෙදරක එදිනදා වැඩ කටයුතු කරන කෙනාට ඉඳලා කිව්වේ මොකද මේ ආර්ය අෂ්ටාංග ලෝකෝත්තර මාර්ගය දක්වා සුදුස්සෙක් වෙන්න එතන ඉඳලා පටන් ගන්න පුළුවන් මට්ටම. නමුත් ඒක ලෝකෝත්තර මාර්ගාංගයක් වෙනකොට සම්මා දිට්ඨියට අනුව හිතන බවක්මයි වෙන්නේ. එහෙම වීම තුලිනුත් කෙරලා තියෙන්නේ නෙක්ඛම්මා අව්‍යාපදාහිංසා කියන තුනමයි. නමුත් එයා නෙක්ඛම්මෙට හිතුවා, අව්‍යාපාදයට හිතුවා, අවිහිංසාවට වෙන වෙනම හිතන්නේ මේ දර්ශනීයට අනුව බලනකොට අර කාරණා තුනමයි වෙලා තියෙන්නේ. නමුත් අර වචන තුනෙන් කියන්නේ කෙනෙක් ලෝකෝත්තර මාර්ග දර්ශනයට අනුවම හිතන්න දන්නේ නැති කෙනාට වුණා. ඔන්න කෙනෙක් මෛත්‍රී සිත වඩනවා කියන්නේ. ඔන්න එයාටත් එතකොට තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සංකප්ප එකයි ඉන්නේ. කියන තැනකින් ඇතුළත් වෙන්න පුළුවන් එයාට. මොකද අවහිංසා කල්පනාවක්, අව්‍යාපාද කල්පනාවක් තියෙන. එතකොට එහෙම නැත්තම් මේ තමන් එදිනෙදා ජීවිතේ ඇසුරු කරන දේක වුණත් අනිත්‍ය හෝ නැත්නම් ආදීනෝ හෝ හිතන බවක් තියෙනවනම් ඒක තුලිනුත් එයාට නෙක්කම්මයක් ඇති වෙනවා. ඒ නිසා තමයි අව්‍ය නෙක්ඛම්ම අව්‍යාපද අවිහිංසා කියන තුන සම්මා සංකප්පය හැටියට පෙන්වන්නේ ওই වචන තුනෙන් නිර්වචනය කරනකොට ඉන්න කෙනෙකුට ඕන කෙරවල දක්වාම එන්න පුළුවන් නමුත් ලෝකෝත්තර මාර්ගයට එනකොට අව්‍යාපාදයට වෙනම අවිහිංසාවට වෙනම නෙක්කම්මයට වෙනම හිතන්න ඕනේ එයා මේ හිතන දර්ශනය තුල සම්මා දිට්ඨිය ඇති වෙන විදිහට බලන කාරණාව තුල ওই කාරණා තුනම ගුණ වෙලා තියෙනවා. කෙනෙක් මේ ඇත්ත ඇති හැටි බලනකොට කාමයන්ගෙන් නික්මීමත් වෙලා තියෙනවා සත්තු සතුන් නැසීම මැරීම කියන දේෙන් වෙලකෙන විදිය වෙලක් තියෙනවා සතුන්ට හිංසා කිරීම කරදර කිරීම කියන කාරණාව එයාගේ ජීවිතේ වෙන්නේ නැහැ කියන ටික වෙනවා ඒ නිසා මේ විදිහට තියෙන්නේ එතකොට අර විදිහට ගත්තාම ඒකෙන් පහසුවක් තියෙනවා මේ ඉන්න කෙනාට ඕනම තැනක ඉඳලා එන්න පුළුවන්. ඒ කියන්නේ මේ ශරීරය අසුබව වශයෙන් බලන්න පුළුවන්, ආදීන වශයෙන් බලන්න පුළුවන්, දුක් වශයෙන් බලන්න පුළුවන්. ඥාන දර්ශනය තාම නැති වුණාට නෙකම කල්පනාවටයි. ඉතින් ඔක කෙරෝලම තැනට එනකොට සම්මා දිට්ඨියට අනුව හිතනවා. තේරෙනවද කියන්නේ? තව මොනවද තියෙන්නේ? දිට්ඨිය කියනකොට සක්කාය කියලා කියන්නේ මොකේද සක්කාය කියන්නේ? පංච උපාදානස්කන්ධයට. සක්කාය ආරම්භය තියෙන දිට්ඨිය තමයි සක්කාය දිට්ඨිය. දිට්ඨිය තමයි මොකද්ද? මේසෝ අත්තාති. මේ මගේ ආත්මයයි කියලා දකින එක තමයි දිට්ඨිය. එතකොට සක්කාය අරඹය තියෙන දිට්ඨිය ගත්තාම තියනවා 20 ආකාරයකට යෙදිලා. රූපය කෙරෙහි දෘෂ්ටි හතරක් යෙදෙනවා. වේදනාව, සංඥාව, සංඛාරය වචන වලින් තේරෙනවා නේද? වේදනාව කියන්නේ විඳින බව, සංඥාව කියන්නේ හඳුනන ස්වභාවය, සංඛාරය කියලා කියන්නේ හිතන කල්පනා කරන ස්වභාවය විඥානය කියන දැනගන්න ස්වභාවය. ඒ කියන්නේ අපිට රූපයක් හම්බ වුණාම රූපයක් පෙනෙනවා පෙනෙන රූපය හිතෙන් විඳින ගතියකුත් තියෙනවා ඒ රූපය හඳුනන ගතියකුත් තියෙනවා ඒකට හිතන කල්පනා කරන ගතියකුත් තියෙනවා දැනගන්න ගතියකුත් තියෙනවා අපි යමක් දන්නවා කියන තැන ගත්තාම මේ ධර්මතා පහම තියෙනවා. එතකොට මෙතනදී එක කාරණාවක් ගන්න ඕනේ ඇසයි රූපයයි අපි සක්කායදිට්ඨිය මම අප විස්තර කරන්න මහත් එක්ක දර්ශනය ගැන මම කිව්වේ ඒක එහෙම ගත්තොත් හරිද කියලා ප්‍රශ්නයක් මට ඇති වුණා. ඒ කියන්නේ ඇසයි රූපයයි චක්කු විඥානයයි කියන තුන් දෙනාම හේතුව ඒ නිසා ඇති වෙන ඵලයේ දැකීම කිව්වහම එතකොට දැකීම කියන එක ස්කන්ධ වලට අයිති නැති එකක් වුණොත් අපිට දැකපු දේ සිහි කරන්න බැරි වෙනවා. දැන් දැකපු මේ හිතට පුළුවන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහෙන් ඒ නැවත අපි සිහි කරනවා කියලා කරන්නේ දකින වෙලාවේ තිබුණු වේදනා සංඥා සංඛාරයන් සිහි කරන එකනේ. මෙතෙන්දී මම මෙහෙම උපමාවක් කියන්නම්. දැන් අපි කිව්වොත් මනුෂ්‍ය රූපයක් අඳිනවා අපි කඩදාසි කෑල්ලක අත වෙනම අනිත් අත වෙනම ඔළුව වෙනම කඳ කෑල්ල වෙනම කකුල් වෙනම එතකොට දැන් මේ අත් කෑල්ල වෙනම ගත්තොත් අපිට මනුස්ස රූපයක් පේනවද? නෑ. අනිත් අත් කෑල්ල ගත්තොත් නෑ. එතකොට කකුල් කෑල්ලක් ගත්තොත්, කඳ කෑල්ලක් ගත්තොත් මේ කෑලි පහම අත් දෙකයි, කකුල් දෙකයි, කඳයි මේ කෑලි පහම අපි එකට තියලා ඇලෙව්වහම අපිට සම්පූර්ණ මිනිහෙක් පේනවනේ. එතකොට අපිට පේන ටික කොටස් කීපයක එකතුවක් හැබැයි මේ එකකටවත් අයිති නැහැ කියන්න බෑ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ ටිකේදී රූපයෙන් කරන්න තියෙන කෘත්‍ය ටික රූපයෙන් කළාම වේදනාවෙන් කරන්න තියෙන කෘත්‍ය ටික වේදනාවෙන් හඳුනන කෘත්‍ය සංඥාවෙන් හිතන කාරණාව සංකාරයෙන් දැනගන්න ස්වභාවය විඥානය. අපි දැනගන්නවා කියනකොට මේ ධර්මතා පහේ සිද්ධිය. තේරෙනා නේද? එතකොට ඒක ආපහු ඵලයක් හේතුවක් හැටියට දකින්න එපා. මේ අපිට අර මිනිසයා හැටියට මේ කැලරි ටික එකට එකතු කළාම පෙනෙනවා මේ කැලරි ටික ආපහු වෙන් කරනකොට මිනිසයා කියලා පේන දේ නැති වෙනවා. ආපහු මේ කැලරි ටික එකතු කරුවාම මිනිසෙක් කැටිට පේනවා. එතකොට ආපහු මේ මිනිසයා කැලරි ටික එකට එකතු කළාම මිනිසයා හැටියට පෙනෙන එක ඵලයක් කියලා ගන්න එපා. ඒර නේද? ඒ කියන්නේ මේ අපිට යම් ධර්මතාවයක් එහෙම ගත්තොත් වැරදි කියලා කියන්නේ ඇහැ රූප චක්කු විඥාන තුන්දෙනාගේ එකතුව ත කියනවා ස්පර්ශය කියලා. ස්පර්ශය නැමැති හේතුව නිසා වේදනා සංඥා චේතනා කියන ඵලයක් ඇති වෙනවා. මොන හේතුඵල ධර්ම. ඊට පස්සේ මේ හේතුඵල ධහමම හේතු වෙලා තව ඵලයක් ඇති වෙනවා කියන සිද්ධියක් නැහැ. එහෙම එකක් නැහැ. ඒ කියන්නේ අපි කෙටියෙන් ගත්තොත් ඇහත් රූපයත් හිතත් කියන තුන්දෙනා එකතු වුණාම මේ හිතේ වේදනා සංඥා මේ ස්පර්ශ නිසා වේදනා සංඥා කියන ඵලයක් ඇති වෙලා තියෙනවා. පෙනීම කියලා ආපු එකක් දාන්න එපා. මේ හිතට ඒ කියන්නේ හැම වෙලාවෙම අපි ජීවත් වෙනවා කියලා කියන්නේ සංඥා සහිත බව. කුමන හෝ සංඥාවකින් තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ කුමන හෝ සංඥාවකින් ඉන්නේ අපි. බැරි වෙලා අසංඥී වුණොත් අපි දන්නේ සංඥා නැති වුණොත් එක්කෝ මැරිලා එක්කෝ සිහිය නැහැ කියලා කියන්නේ විසඤ්ඤ වෙලා කියලා කියන්නේ. මේ අපි දන්නවා ජීවත් වෙනවා කියලා කියන්නේ පේනවා ඇහෙනවා කියලා කියන්නේ සංඥා. හැම වෙලාවෙම ස්පර්ශය නිසා සංඥාවක් එදෙන්නේ. ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනා සංඥා නිරුද්ධ වෙන්නේ. එතකොට ඒ හැමතැනකම ස්පර්ශ ආයතනයක් කියනකොට පංච උපාදානස්කන්ධය. එතකොට මේ පංච උපාදානස්කන්ධය අපි කියමු දැන් ඇහැට යමක් පෙනෙනවා කියන තැන ගත්තහම පංච උපාදානස්කන්ධය. ඇහැට පෙනෙනවා කියන සිද්ධිය ඇති ඇති අපි නොදන්න නිසා ඒ හිත ඉපද නිරුද්ධ වුණාම තව සිතක් උපදින ওই විදිහට ඔය චිත්ත වීති කියලා අහලා ඇති නේද? මේ හිතේ ජවන් කියන මට්ටමක් තියෙනවා. ආන් ඒ මට්ටමට ගියාම මේ ඇහැ මගේ රූපේ මගේ කියලා අපි මනෝ විඥාන මට්ටමින් තමයි දෘෂ්ටි වල පැටලෙන්නේ. ඒ කියන්නේ ඇහැට පේන මට්ටම ගත්තාම කිසිම කෙලෙසයක් නැහැ. මේ ඇහැට පෙනෙන මට්ටමේදී කිසිමම කෙලෙසයක් මුකුත් නැහැ. බොහොම පිරිසිදුයි. එතකොට මෙතන තියෙන දෝෂයක් තියෙනවා පෙනෙනවා කියන සිද්ධිය පෙනෙන්නේ නැතිකම විතරයි මෙතන තියෙන දෝෂේ. ඔකට කොහොමද කියන්නේ? මේ කණ්ණාඩියක් ඉදිරියට රූපයක් වැටුනොත් රූපයක් වැටුණා කියලා කණ්ණාඩිය දන්නේ නැහනේ. දන්නවද? ඉදිරියෙන් ගහක් තියෙනවා නම් ගහ කණ්ණාඩියක් තියෙනවා නම් කණ්ණාඩිය දන්නවද දැන් මේ ගහේ තියෙන ඡායාව මේකට වැටලා කියලා? එතකොට ගහ දන්නවද දැන් මගේ ඡායාව කණ්ණාඩියේ වැටිලා කියලා. නෑ නමුත් ධර්මතාවය වෙනවනේ. ඒ වගේ ඇහත් රූපයක් තියෙන තැන හිත උපන්නාම ඒ හිතට අර රූපය නිසා ඡායාවක් වැටලා තියෙන්නේ මේ හිතට අපිට පේනවා කියලා කියන්නේ මේ ඇහැහරහා හිතට මේ වර්ණ සටහන වැටලා තියෙන්නේ. දැන් මේ වෙලාවේදී හිත දන්නේත් නැහැ මේ වර්ණ සටහනක් වැටලා කියලා හරියට කණ්ණාඩිය වගේ. මේ රූපේ දන්නේත් නැහැ මම දැන් මේ හිතේ පිළිඹු වෙලා තියෙන්නේ කියලා. තේරෙනවද? ওই විදිහට තියෙන්නේ. ජවම් මට්ටමට ගියාමයි මම දැක්කේ රූපයක් මට පෙවුනේ රූපයක් අහවල් විදිහේ රූපයක් කියලා අපි විස්තර හදාගන්නේ මනෝවිඤ්ඤාණ මට්ටමේ. මේ ඇහැට පේන මට්ටමේ කිසිම විස්තරයක් නැහැ. ඕකෙදී අපි මෙහෙම කිව්වොත් දැන් ඔන්න කලින් අඳුනා නොගත්තත් අලුතෙන් හදාගන්න හෝ පුළුවන් අත්තු. හදාගන්න හෝ ගන්නවා අපි. ඒක කරන්නේ හැම වෙලේම මනෝ විඥාන මට්ටමේ. එකයි. සක්කාය කියනකොට හොඳට තේරුම් ගන්න සක්කාය කියන එක දකින්න චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාහන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ විඥාන සම්පස්ස කියලා විපාක මට්ටමේ. ඒ සක්කාය ආරම්භය දිට්ඨිය දකින්න මනෝ විඥාන මට්ටමින් ජවන් සිටින්. තේරෙනවද? දැන් අපිට ඇහැට පේනවා කියන තැන තමයි සක්කාය. පංච උපාදානස්කන්ධය. පේන දේ ගැන හිතින් අපි තමයි මේ අහවල් දේ කියලා නැත්නම් අහවල් කෙනා කියලා අහවල් පුද්ගලයා කියලා නැත්නම් මේක මගේ ආත්මය කියලා අපි තමයි හිතන්නේ අපිට තමයි හිතෙන්නේ ඒ හිතන එකයි මේ සක්කායයි මේ දිට්ඨිය දෙක එකට එකතු වෙලා සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒතකොට සක්කාය දිට්ඨිය හැම වෙලාවෙම ඇති වෙන්නේ සක්කාය ගැන සක්කාය පිරිසිඳ නොදකින්න කොටයි. පංච උපාදානස්කන්ධයේ පිරිසිඳ නොදකින්න හැම වෙලාවකම පංච උපාදානස්කන්ධයේ මම හෝ මගේ හෝ මගේ ආත්මය කියන හැඟීම අපිට ඉතුරු වෙනවා. වෙනවා. මේ ඔකේදී අර මම කියන්නේ මේක වෙන්නේ ජවම් මට්ටම ගත්තාම ඒ කියන්නේ අපි කියමු දැන් කණ්ණාඩියක් තියෙනවා නම් මේ කණ්ණාඩිය ඉස්සරහා තියෙන ගහේ ඡායාව මේ කණ්ණාඩිය වැටෙනවා කියලා හිතන්නකො. ඊට පස්සේ මේ කණ්ණාඩියේ ඡායාව වැටෙන්න මේ තව පැත්තකින් කණ්ණාඩියක් තියෙනවා. ඒ කණ්ණාඩියේ වැටෙන ඡායාව වැටෙන්න තව කණ්ණාඩියක් තියෙනවා. ওই කණ්ණාඩියේ වැටෙන තව කණ්ණාඩියක්. කොහොම කොහොම කොහොම කණ්ණාඩි 17ක් විතර ඈතට ගියාම ඈත තියෙන කණ්ණාඩියේ ඡායාව බලලා අපි කියනවා මේ අර ගහක් මේක බීර ගහක් කියලා අපි කියනවා. නමුත් අපි කියනකොට මුල් හේතු එකක්වත් එතන නැහැ. අපි මේ වීරගහ කියලා හිතනකොට ඒ ගහවත් ඒ ගහ ගහ ඒ ඡායාව වැටුණු කණ්ණාඩියක් තියෙනවා ඒ කණ්ණාඩියක් යම් කණ්ණාඩියකට ගහක ඡායාව කරන ඒ ගහක් කියන දෙකම නැතුව මේ හේතුඵල ධම මේ ගහයි කන්න ගහ හේතුණා කණ්ණාඩියට ඡායාවක් වැටෙන්න. මේ කණ්ණාඩියට වැටුණු ඡායාව හේතු වුණා එහා පැත්ත කණ්ණාඩියට වැටෙන්න. පුළුවන් මෙහෙම මෙහෙම කියන්න නේද? මේ කණ්ණාඩියට වැටුණු ඡායාව හේතු වුණා අනිත් කණ්ණාඩියට ඡායාවක් වැටෙන්න. මේ කණ්ණාඩියට වැටුණු ඡායාව හේතු වුණා අනිත් කණ්ණාඩියට වැටෙන්න. දැන් ඔහොම ඔහොම ඔහොම ඔහොම ගියාම අපි ගහ කියලා තීරණය කරන තැනට එනකොට මුලින් තිබුණු ඒවා අතීත හේතු එකක්වත්ම නැහැ. ඒ ඒකේ මම මතක් කළේ මුලින් ගහේ තියෙන ඡායාව වැටෙනවා වගේ තමයි ඇහැට රූපයක් පේන මට්ටම චක්කු විඥාණයට රූපයක් පෙනෙන මට්ටම. ඊට පස්සේ ඒ ඇහත් රූපයත් අයින් වෙනකොට මේ හිතේ තිබුණු නාම ධර්ම ටික වේදනා සංඥා චේතනා සිහි කරන එක තමයි සම්පටිච්ඡන කියන හිතෙන් කරන්නේ. අර දකින වෙලාවේදී හිතේ තිබුණු නාම ධර්ම ටික වේදනා සංඥා හඳුනාගත්ත විඳපු හඳුනපු ටික තමයි ඊගාව හිතෙන් සිහි කරන්නේ. සම්පටිච්ඡන හිත. ඒ හිතේ තියෙන නාම ධර්ම ටික තමයි වේදනා සංඥා චේතනා තමයි සම්තිර්ණ හිත කියන එකෙන් සිහි කරන්නේ. ඒ හිතේ තියෙන නාම ධර්ම ටික තමයි වොත්තපන කියන හිතෙන් සිහි කරන්නේ. ඒ හිතේ තියෙන නාම ධර්ම ටික තමයි ජවම් මට්ටම කියන සිතෙන් අපි අරගෙන මේක ගහක්නේ, පුද්ගලයෙක්නේ, මිනිසෙක්නේ කියලා හිතන්නේ. එතකොට මේ සක්කාය අරඹය අපි කර්ම වෙලා අපිට කර්ම වෙලා ආපහු මේ තියෙන ජවම් වෙනවා. ඒක කර්ම උනේ නිකන් නෙමෙයි මෙන්න මේ වගේ හේතුඵල ධමයක් චිත්ත වීතියක් හරහා අපිට පුළුවන්කමක් තිබුණොත් ඔය විදිහට යනකොට කෙරෝලම කණ්ණාඩියට එනකොට ඒ ඡායාව දිහා බලන්ද වෙච්ච සිද්ධිය හැටියට මේ දකින්නේ මෙතන කණ්ණාඩිය තියෙන ඡායාවක් තියෙන්නේ මේ ඡායාව වැටෙන්නේ අර කණ්ණාඩිය නිසා නේද දැන් මේ අන්තිම කණ්ණාඩිය දිහා බලගෙන හිතන්නේ ඒක වැටෙන්නේ අනිත් එක නිසා නේද ඒක වැටෙන්නේ අනිත් එක නිසා නේද යම් වෙලාවක ගහක් තිබිලා ඒ තිබුණු ගහේ ඡායාව වැටුණ එකයි මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ කියලා ඌ දේ ඌ විදිහටම හිතුවෝ අපි මේ වීර ගහක් දිහා බලලා හිතනවා කියන සිද්ධිය වෙන්නේ ඒ වගේ අපිට දැන් මේ හැම තැනකින්ම කියන්නේ අපිට පුළුවන් නම් යමක් පෙනෙනවා කියන සිද්ධියේ යථා ස්වභාවය සිහිකරනද හිතනද එතකොට මේ පංච උපාදාන ස්කන්ධයේ ditthිය කියන එක ඉතුරු වෙන්නේ නැහැ. එහෙම නැති හැම තැනකම ඉබේමයි ditthිය කියන එක ඇති වෙන්නේ. මේ එතනදී ඒ නිසායි අපි ඉස්සෙල්ලා පටිච්ච සමුප්පන්න බව ඉගෙන ගන්නවා. පටිච්ච සමුප්පන්න බව කියන්නේ හේතුඵල ධහම ඒ ඒ ස්කන්ධයන්ට වෙන වෙනම ඉගෙන ගන්නවා. ඒ ඒ ස්කන්ධයන්ට වෙන වෙනම හේතුඵල ධහම ඉගෙන ගන්න කොටසට කියනවා පච්චේ පරිග්‍රහ ඥානය කියලා. ප්‍රත්‍යයන් සම්මර්ෂණය කරන නුවණ ඒ කියන්නේ රූපයක් තියෙනවා නම් කොතනක හරි ඒ හැම රූපයක්ම ආහාර නිසායි හැදෙන්නේ නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු කියලා අපි හොඳට බලලා තියෙනවා ඊට පස්සේ යම් වේදනා විඳින බවක් හඳුනන බවක් කල්පනා කරන බවක් තියෙනවා නම් මේ ස්පර්ශයක් නිසායි ඇති වෙන්නේ කියලා දන්නවා යම් විඥානන ලක්ෂණයක් දැනගන්න බවක් වෙනවනම් මේ නාම රූප නිසායි වෙන්නේ කියලා දන්නවා ඔය විදිහට දැක්කහම අපි මෙහෙම දෙයක් දැන ගන්නකොටම එයා දන්නවා නාම රූප පත්‍ය විඥාන. මේ නාම රූප දෙක නිසා දැනගැනිලක් වුණා කියන කාරණාව දන්නවා නාම රූප දෙකේ හේතුඵල ධම දන්නවා. එතකොට ditthිය මේ පුද්ගලයෙක් කියලා හිතන්නේ හිතන්න බෑ. එහෙම නුවණ නැති, එහෙම නුවණ යෙදෙන්නේ නැති, එහෙම දැනගෙන නැති, ඉගෙනගෙන නැති හැම කෙනෙකුටම වෙන්නේ මොකද්ද? මේ රූපය ඒ ඇත්ත නොදන්නකොට ආශ්‍රවය දෙනවා. ඇත්ත නොදන්නාකම නිසා යම් කෙලෙසකින් සත්පුද්ගල භාවයක් ඇතිරු කළා නම් අර ඇත්ත සිහි කරගන්න බැරි වෙනකොට වැරද්ද සිහි වෙනවා. ඒකයි මේ වෙලා තියෙන්නේ. ඉතින් යම් වෙලාවකදී මේ වැරද්ද සිහි වෙන එක නැතිකරන්න ගෙවා ගන්නත් තියෙන මේ ඇත්තම සිහි කරන එක. වෙන ක්‍රමයක් නැහැ. දිගාවට මෙතනදී එක කාරණාවක් තේරුම් කරගන්න ඕනේ නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කියනකොට එකම හිතේ දකින්න එපා මේ සිද්ධිය. එහෙම ලැබෙන්නේ අපි කියමු ඇහැ තියෙනකොට ඇහැ තියෙනකොට රූපය තියෙනකොට චක්කු විඥානය උපන්නාම මේ තුන්දෙනා නිසා තුන්දෙනාගේ එකතුවට කියන ස්පර්ශය කියලා ස්පර්ශය නිසා ඒ හිතේම වේදනා සංඥා යෙදෙනවා. ඒ චක්කු විඥාන සිතේම වේදනා සංඥා චේතනා යෙදෙනවා. ඔච්චරමයි වෙන්නේ ආයෙ දැන් විඥාන ලක්ෂණයක් ඒක නෑ දැනගන්න බවක් නෑ. ඇයි ඒ විඥානේ ස්පර්ශය හා බැඳිලා තියෙන්නේ දැන්. ඒකට ආපහු ඒ කියන්නේ අපිට අපේ අත අල්ලන්න පුළුවන්ද? තනි අතට තනි අතම අල්ලන්න පුළුවන්ද? බෑ. මේ රූපයක් පෙනෙනවා රූපේ පෙනෙනවා කියන සිද්ධියට වැය වෙලා නම් ඒ හිත පෙනෙන දේ ආයෙ දැනගන්න බෑ ඒකට. අපිට යමක් පේන දේනේ දැනගන්නේ අපි නේද? එතකොට මෙතන ධර්මතා දෙකක් තියෙනවා. පේන බවකුත් තියෙනවා දැනගන්න බවකුත් තියෙනවනේ. එතකොට දැන් දැනගන්න හිතෙන් නම් පෙවුනේ කොහාට? දැන් පෙනුනේ පෙනුණු දෙයක් ඇරෙන්න දැනගන්න බෑනේ. එතකොට පෙනෙන බවමද දැනගන්න බව. එහෙම වෙන්නෙත් නෑනේ. පෙනෙනවයි දැනගන්නවයි කියලා ධර්මතා දෙකක් තියෙනව නේද? පේන දෙයක් ඔයගලන්ට දැනගන්න පුළුවන් දැන් මේ පේන දේ දැනගෙන ඉන්න නානත්වයක් තියෙනවා. දැන් මේ පේන දේ කෙනෙකුට දොර කියලා දැනගන්න පුළුවන්. කෙනෙකුට ඉංග්‍රීසියෙන් දැනගන්න පුළුවන්. කෙනෙකුට දෙමළෙන් දැනගන්න පුළුවන්. ඕන ඕන විදිහට දැනගන්න පුළුවන්. නේද? නමුත් පෙනෙන එකේ වෙනසක් නැහැ. පෙනෙන්නේ ඔක්කොටම එක විදිහට. දැනගන්න එක හැම වෙලාවෙම වෙනස් වෙනවා. නේද? දැන් අපි කියමු මේ එකම රූපේ දිහා මේ උපාසක මහත්තයා කියලා පේන රූපෙ දිහා අපි දැනගන්නවා අර අහවල් උපාසක මහත්තයා කියලා දැනගන්නවා අපි. තව කෙනෙක් මේ අපි අප්පච්චි කියලා දැනගන්නවා. මේ අහවල් මාමණි කියලා දැනගන්නවා. නමුත් ඔක්කොටම පෙවුණු දේ එකක් දැනගත්ත දේ අනිකක් නේ. දැන් උතන ධර්මතා දෙකක් තියෙන අහු වෙනවද? මේ පෙනෙන මට්ටම තමයි සක්කාය. දැනගන්න මට්ටම තමයි මේ ditthිය යෙදෙන්නේ. වෙනස් වෙන්නේ. ඔතන තමයි අපිට මේ අල්ලගන්න ඕනේ තැන. දැන් ඒ කියන එක තේරුණා නේද? ඒ කියන්නේ දැන් පෙනෙනවා සහ දැනගන්නවා කියන එක මොකද අපිට හිතන්නේ අපි පේන දේම දැනගන්නවා කියලා. එහෙම නැත්නම් පෙනෙන බවම දැනගන්නවා දැනගන්න බවම පේනවා කියලා. එහෙම බෑ. පෙනෙන දෙයට අපිට යම් අරමුණක් පේනවා නම් පේන්නේ හිතටනේ නේද? හිතටනේ පේන්නේ. දැනගන්නෙත් හිතෙන්නේ. ඒතර හිත දෙකක් තියෙනවද? කැමරා දෙකකින් වගේ එක හිතකින් රූපය පෙන්වනවා අනිත් හිතෙන් දැනගන්නවා වගේ එකක් වෙනවද? වෙන්නේ නැහැ. එතකොට එහෙනම් කොහොමද වෙන්නේ? මේ සිතේ වේගවත් බව නිසා මෙහෙම වෙන්නේ. නමුත් හොඳට අපි තේරුම් කරගන්න ඕනේ පෙනෙන මට්ටම ගන්න පෙනෙන මට්ටමේ කිසිම කෙලෙසයක් නැහැ. බෑ බෑ විද්‍යාව කියන්නේ පෙනෙන බව පෙනෙන බව පෙනෙන්නේ නැතිකම ඒකේ අවිද්‍යාව. ඒ මට්ටමට පේන්නේ නැහැ. එතකොට අපිට එතෙන්ට අවිද්‍යාව කියන්නත් බෑ විද්‍යාව කියන්නත් බෑ. මොකද නේවාචන අපචේ ගාමි ධර්ම. පිරිහෙන්නෙත් නැහැ වැඩෙන්නෙත් නැහැ. ඕනනම් පෙනෙන දේ ආරම්භය පිරිහෙන විදිහට ඉන්නත් පුළුවන් අපිට. පෙනෙන දේ ආරම්භය වැඩෙන විදිහට ඉන්නත් පුළුවන් අපිට. අපිට යම් අරමුණක් පෙනෙනවා නම් පෙනෙන දේ ආරම්භය රාග දේශ මොහ ඇති කරගන්නත් පුළුවන් අලෝභ දේශ මොහ කුසලයක් ඇති කරගන්නත් පුළුවන්. එතකොට පෙනෙන දේ පිරිහීම වුණොත් මට වැඩෙන්න බෑ. පෙනෙන දේ වැඩිම වුණොත් පිරිහෙන්න බෑ කෙනෙකුට. පෙනෙන දේ කුසලයක් වුණොත් විද්‍යාවක් තිබුණොත් කෙලෙස් ඇතික වෙන්න බැරි වෙනවා. පෙනෙන දේ තුල අවිද්‍යාව නම් තියෙන්නේ කෙලෙස් නම් තියෙන කුසලයක් ඇති කරගන්න බැරි නේද? පෙනෙන දේ තුල පිරීමක්වත් වැඩිමක්වත් නැහැ. ඒක ඒකට විපාක කියලා කියන්නේ. එතකොට ඔය කතා කරන්නේ අපි මේ රූප පෙනෙන චක්කු විඥාන කියන මට්ටම. තේරෙන්නේ ඔය ටික තමයි සක්කාය කියලා කියන්නේ. විපාකය කියලා කියන්නේ. පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ. දැන් කෙනෙකුට පුළුවන් මේ පෙනෙන දේ ආරම්භය කුසලයක් ඇති කරගන්න පුළුවන්. වැඩිවීමටපත් වෙන්න පුළුවන්. කෙනෙකුට අකුසලයක් ඇති කරගන්න පුළුවන්, පිරිහෙන්න පුළුවන්. එතකොට පිරිහෙනවා හෝ වැඩෙනවා කියන කාරණා දෙක කරන්නේ අපි හැම වෙලාවෙම මනෝ විඥාන මට්ටමේ සිතකින්. ඒ කියන්නේ පෙනෙන දේ දැනගන්න මට්ටම මතයි කුසල්ද අකුසල්ද කියන කාරණාව තියෙන්නේ. දැන් අපි මේ දහමේ ඉගෙන ගන්නේ අපි හැම වෙලාවෙම පෙනෙන දේ ගැන පෙනෙන දේට අනුව එක්ක හොඳට හිතනවා එක්ක නරකට හිතනවා මේක තමයි ලෝකේ ස්වභාවය හොඳට හිතුවොත් කුසල් සිද්ධ වෙනවා නරකට හිතුවොත් අකුසල් සිද්ධ වෙනවා. අකුසල් සිද්ධ වුණොත් සතර පායට යනවා. කුසල් සිද්ධ වුණොත් දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වල යනවා. දැන් නිවන් මාර්ගය කියලා කියන්නේ පෙනෙන දේ ආරම්භය පෙනෙන දේට හොඳ හෝ නරකට හිතන්නේ නැතුව පෙනෙනවා කියන සිද්ධිය ගැන බලනවා. යමක් පෙනෙනවා කියලා වෙන්නේ මොකද්ද කියන එකයි අධ්‍යයනය කරන්නේ ඒකේ. දැන් අපිට යමක් පෙවුනොත් පේනවා කියන එකට අපි හොඳට හිතුවත් නරකට හිතුවත් පේනවා කියන සිද්ධිය ඇත්ත වෙලා ඒ. තේරෙනවද? මේ පේනවා මේ පේනවා කියන සිද්ධිය gedi pitim අරගෙන මේ පේන කෙනා නැත්තම් පේන දේ එහෙමම වෙලා ඒක ඇත්ත වෙලයි හොඳට හරි නරකට හරි අපි හිතන්නේ. ලෝකෝත්තර මාර්ගයේදී කරන්නේ පෙනෙන දෙයට හොඳට හිතනවත් නෙමෙයි නරකට හිතනවත් නෙමෙයි යම් අරමුණක් පෙනෙනවා කියලා උනේ මොකද්ද කියන සිද්ධියයි බලන්නේ. එතකොට තමයි ලෝකයා හොඳයි කියලා පෙනුන අරමුණක් තිබුණත් නරකයි කියලා පෙනුන අරමුණක් තිබුණත් මේ දෙකම පටිච්චසමුප්පන්න ධර්මයක් නේද? ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙන සිද්ධියක් නේද? කියලා මුළු ලෝකයාම ගෙම පැවැත්ම අනිත්‍ය දකින්න මුළු තුන් ලෝකෙම හැදිලා තියෙන්නේ දකින දේ ආරම්භය හොඳට හරි නරකට හරි හිතලා දෙපැත්තට බෙදලානේ තියෙන්නේ. අහන දේ ආරම්භය හොඳට හෝ නරකට හිතලා දෙපැත්තට බෙදලානේ මේ ලෝකෙම තියෙන්නේ. සතර ආපාය දිව්‍ය ලෝක මනුස්ස ලෝක කියලා. එතකොට පේන දෙයට අනුව කෙනෙක් හිතුවොත් ඒක වැටෙනවා ඒ හිතන දේ එක්ක හොඳ හෝ නරක කියන ගොඩවල් දෙකට වැටෙනවා. මොකද එයා ඒ පේන දෙයට හිතන්නේ පේන දේ ඇත්ත වෙලා හින්දායි. ලෝකෝත්තර මාර්ගය කියන එකෙන් කියන්නේ පේන දෙයට හොඳට හිතන්නෙත් නෑ නරකට හිතන්නෙත් නෑ පේනවා කියන සිද්ධිය වෙන්නේ කොහොමද කියලා බලන සත්‍ය අවබෝධයක් මෙයා කරන්නේ. ඒක දකින්න. ඔව් ඒකෙදි ඔකට තමයි ඒකට කියනවා විදර්ශනාව කියලා పూర్ව භාග ප්‍රතිපදාව කියලා. ওই මට්ටමට කියන්නේ ලෝකෝත්තර මාර්ගය කියලා. ලෝකෝත්තර මාර්ගය කියන තැනට එනකොට ආපස්සට යන්නේ නැතුව පේන කියන සිද්ධියටම හිත තියලා බලන්න පුළුවන් කම එනවා. ඒිට මෙහා අපිට වෙනවා දොර කියලා පෙවුනට පස්සේ මෙහෙම පේනවා කියන තැනක උනේ මෙහෙම නේද? කියලා ආයෙත් බලන්න වෙනවා. ඒකයි ඒ ටිකට විදර්ශනා ඥානයේ පූර්වභාග ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒ ටික මේට කියනවා මග්ගා රම්මන ධර්ම කියලා. මාර්ගය අරමුණු කරගෙන පවතින ධර්ම. ලෝකෝත්තර මාර්ගයේ දිසුභාවය තමයි මෙයා ඇහැ ඇසුරු කරන්නෙත් නැහැ රූපය ඇසුරු කරන්නෙත් නැහැ චක්කු විඥානය ඇසුරු කරන්නෙත් නැහැ චක්කු සංපස්සය ඇසුරු කරන්නෙත් ඇයි ඒ ඇසුරු කරන්නේ නැහැ කිව්වේ? පේන දෙයට හොඳට හිතන්න ගියත් එයා ඇහැ ඇසුරු කළ රූපය ඇසුරු කළ චක්කු විඤ්ඤාණය ඇසුරු කළ ඒ ටික පාවිච්චි කරලානේ. පේන දෙයට නරකට හිතන්න ගියත් එයා ඇහැ ඇසුරු කළ රූපය ඇසුරු කළ චක්කු විඤ්ඤාණය ඇසුරු කළයි මේ පේන දේ කිව්වේ ওই ටිකනේ. ඕවනේ යෙදිලා තියෙන්නේ. එයා ඒ ටික පාවිච්චි කළා. එතකොට පේන දෙයට හිතන්නේ නැතුව පේනවා කියන සිද්ධිය මොකද්ද කියලා හිතන්න ගියොත් එයා ඇහැ පාවිච්චි කරලා නැහැ රූපේ පාවිච්චි කරලා නැහැ චක්කු විඥානයේ චක්කු සම්පස්සේ ඇසුරු කරලා නැහැ. එයා ඒකට අනුව හිතලා නැහැ. ඒව ඇති වෙන්නේ කොහොමද කියලා මෙයා හිතලා තියෙන්නේ. තේරෙනවද මේ කියන්නේ? ඒ නිසායි එහෙමයි මම හැම වෙලාවෙම කියන්නේ මේ ලෝකෙන් ඈතරට යන්න. ලෝකය කියන එක කිව්වේ පේන දේට හොඳට හරි නරකට හරි හිතන එක ලෝකේ. පේනවා කියන සිද්ධිය ඕගොල්ලෝ බලන්න උත්සාහවත් වෙනවනම් මේ ලෝකෝත්තර. එතකොට ඒ පේනවා කියන සිද්ධිය ඕගොල්ලන්ට ඇත්ත වෙන්නේ පේනවා කියලා යමක් ලෝකේ තියෙනවනම් ඒ වෙන්නේ මෙහෙමයි කියන අවබෝධයක් එනවා මිසක. ඒ පේන දෙයට අනුව හොඳටවත් නරකටවත් හිතන්න කියන්නේ ඕගොල්ලෝ යන්නේ නැහැ. මොකද ඒක ඇත්ත උනේ නැහැ. ඇත්ත වෙන්නේ අපිට යමක් ඇත්ත වෙච්ච නිසායි ඇත්ත වෙන නිසායි ඒ දෙයට අපි හිතන්නේ හෝ කියන්නේ හෝ කරන්නේ අපිට ඒක දැන් අපි අර මම අර වෙනද කතා කරන එක කියන්නේ දැන් මිරිඟුව දිහා බලනකොට අපිට ජලය වගේ පේනවා තිරසංගත සතාට ඒ පේන එක ඇත්ත වෙච්ච නිසානේ එයා ඒක බොණ්ඩ වතුර හොයාගෙන දුවන්නේ කියන එක ඇත්ත වෙච්ච නිසානේ. ඇත්ත වුණොත් ඒකට ප්‍රතිචාරයක් දක්වනවමයි. හිතින් හෝ කයින් හෝ වචනෙන් හෝ ප්‍රතිචාරයක් දක්වනවමයි. දැන් අපිට පේනවා වතුර වගේ පෙවුනට වතුර වගේ පෙවුනට තියෙන්නේ වතුර නෙමෙයි කියලා දන්න හින්දා ඒක ඇත්ත නොවුණු හින්දා අපි වතුර ගැන පේන දෙයට අනුව අපි හිතන්නේ නැනේ පේන දේ ඇති බවට වතුර කියලා හිතනවාද අපි අපි හිතන්නේ අපි එතෙන්ද කළා තියෙන්නේ මොකද්ද? පේනවා කියන සිද්ධිය බලලයි තියෙන්නේ. හොඳට බලන්න. දැන් තිරසංගත සතාට වෙලා තියෙන්නේ පේන දේ ඇත්ත වෙලා. අපිට පේන දේ ඇත්ත වෙන්නේ ඉස්සෙල්ලා පේන දේ මොකද්ද කියලා බලලා අපි තියෙන්නේ. අපිට පේනවා කියන තැන මෙහෙම පේනවා කියන්නේ මේ මිරිඟුව තියෙන තැනක මෙහෙම පේනවා. කියලා පේන සිද්ධිය බලනවා මිසක. පේන සිද්ධිය බලනවා කියන්නේ පේන සිද්ධිය ජීවත් වෙනව නෙමෙයි. තේරෙනවද කියන්නේ? ඒ වගේ අපිට පුළුවන්කමක් තිබුණොත් තියෙනවා නම් මේ පේනවා කියන සිද්ධිය බලන්ට ඒ පේනවා කියන සිද්ධිය බලන්ට වුණොත් අපිට වෙනවා මේ පේන දේෙන් ඔබට යන්න. මෙතනදී මේ ඊටම මේ කිව්වට කිව්වට තේරෙන්නට ඉතා සිවුම් සිද්ධියක් තියෙන්නේ ඒ සිද්ධියක් කියන්නේ මේ කර්ම විපාකය කියන එක හරි පුදුම එකක් අපිට මේ විදිහට පේන්නේ මේ කර්ම විපාකයකට අපේ මේ විදිහට විපාකයක් නොයදුනොත් මේ පේන මට්ටම ඇත්ත නොවුනොත් ජීවත් වෙන්න බෑ අපිට අපි සැප දුක් විඳින්නේ මේ මට්ටම ඇත්ත වුණොත්. නමුත් මේ අපිට ලැබෙන විපාකයක් මේ. මේ විපාකය කියන එක කෙනා කෙනාගේ කර්මයට ලැබෙන දෙයක් මිසක යතහ ස්වභාවය නෙමෙයි. මම ඕකට අර මතක් කරන්නේ මේ විපාකය කියන එක කෙනා කෙනාගේ කර්මය මත වෙනස් කරලා ලෝකෙ පෙන්වන්න. අර සමහර පෙරේතයෝ ඉන්නවා නලු මේ මහ විශාල වතුර කඳන් ගලා හැරෙන ගඟක් දිහා බැලුවම ලේසරෝ වගේ පේන්නේ. එතකොට දැන් එයා සැප දුක් විඳින එයාට පේන මට්ටම. කොච්චර වතුර ගලාගෙන ගියත් බොන්න බෑ. අතට ගත්තොත් පිළිගඳ සැරව ගඳමයි දැනෙන්නේ. ඇහෙන් බැලුවොත් ලේ සැරවයි පේන්නේ. ඉතින් දැන් කවුරු කොච්චර කිව්වත් මෙයාට දැනෙන්නේ එහෙමනම්. දැන් අපි අපි වෙනම බලනකොට හුද්දට වතුර ගලාගෙන යනවා. අපි කිව්වොත් ඔය තියෙන්නේ වතුර කියලා මේ බොණ්ඩකෝ කිව්වොත් එයාට පේන්නේ ලේසරව නම් එයාට දැනෙන්නේ ගඳ සැරව ගඳන තමන්ගේ අත්දැකීම තමන්ගේ ආයතන ටිකමයි අමොට. අපි හිතාගෙන ඉන්නේ ලෝකෙ දෙයි අපේ ජීවිතය කියලා. ලෝකෙ දෙයින් සැප දුක් විඳින කියලා නෑ කර්මය මත අපේ ආයතන ටිකෙන් ලබා දෙන සංඥායි අපේ විපාකය. අපි සැප දුක් විඳින ඒ මට්ටමේ මේ බාහිර නෙමෙයි. ඈ අපි කියමු දැන් විශාල වතුර ඇලක් තියෙනවා. කාගේ හරි අකුසල කර්මයකට මේකේ පේන්නේ ලේසරව වගේ නම් ගදක් තින්නේ ලේසරව වගේ නම් අපි ඔක්කොටම වතුර වගේ පෙවුනට මෙයාට ඔප්පු කරවන්න පුළුවන්ද මෙයාට ඔක වතුර පොවන්න පුළුවන්ද මෙයා මෙච්චර වතුර යන ගඟේ පිපාසෙන් ඉන්න වෙනවා පිපාසෙන් ඉන්නවා ඒ වගේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයේ මේ විදිහට පෙනිලා මේ විදිහට හිතලා මේ පුද්ගල භාවයක් නැවුනේ නැත්නම් අපිට ජීවත් වෙන්න බෑ. මේ අපේ විපාකයක් තියෙන්නේ. මේ මේ ඇත්ත නෙමෙයි. මේ අම්මා තාත්තා දුව පුතා සහෝදරයා කියලා අපිට මේ විදිහට පේනුනහම තමයි කාම ලෝකේ ජීවත් වෙන්න පුළුවන්. මේ මේ විදිහේ විපාකයක්. ඉතින් අපිට වෙලා තියෙන්නේ අපි පෙනෙන දේ දන්නේ කියලා කියන්නේ. මේ විපාකයේ ඇත්ත වෙලා අපිට මේ තියෙන්නේ. මේ පෙනෙන දේ මේ විපාකයේ ඇත්ත වෙලා මේ ඒකයි දරුවෝ ගැනමයි හිතන්නේ. එක්ක හොඳට හරි නරකට හරි හිතුවත් හොඳට හරි නරකට හරි හිතන්නේ අපි දරුවා ගැනනේ. මොකද මේ පේන දේ දරුවා වෙලා ඇත්ත වෙලාමයි. අපිට පෙනෙනවා කියන සිද්ධිය දරුවා පේනවා කියන තැනක තියෙන ඇත්ත මෙන්න මේකයි කියලා දැක්කොත් අපි හොඳට සහ නරකට කියලා හිතන්න යන්නේ මොකද අපිට එතන තියෙන අනාත්ම ස්වභාවය පේනවා. අද අපි කරන්නේ මේ පේන දේ තුල ඉඳගෙන මෝඩකම අයින් කරන්න හදන එක. එහෙම බෑ. ඊගාට ඔය මං විපාක ඒ ගත් කිව්වේ මේ ඇහැ රූප චක්කු විඥාන චක්කු සම්පස්ස කියලා මේ ටික මේ කාම භූමියේ විපාකය. මේ මේ මට්ටම නෙමෙයි සැබෑම සැබෑව. මේ මට්ටම නෙමෙයි ඇත්තම ඇත්ත. නමුත් අපිට අපේ මට්ටම ඇත්ත වෙලා හින්දා ඒිට එහාවක් අපිට තේරෙන්නේ නැති වෙලා මේ තියෙන්නේ. අපි කියමු උපතින්ම වතුර පේන්නේ නැතුව විපාක තියෙන පෙරේත එකේම හම්බුනොත් ලේ සැරවමයි කියලා මේ මිනිසයාට මොන විදිහටවත් මේ වතුරේ ස්වභාවය අපිට හංගවන්න පුළුවන් වෙයිද? ඒ වගේ සිද්ධියක් තමයි මේ ලෝකෝත්තර මාර්ගයේ යථාභූත ස්වභාවය කියන එක ගැන දන්නේ නැතුව ඉපදුනේම අපිට මේ විපාකයේ ඇත්ත කරගෙන ජීවත් වෙන්නෙත් මේ මට්ටමේ. ඇහැ තියෙනවා ඇහැට හම්බෙන මේ වර්ණ රූපයක් තියෙනවා චක්කු විඥානය තියෙනවා මේ ස්පර්ශයේ මේ ස්පර්ශ වෙච්ච ටිකයි විඳින්නේ අපි මේ ටික තමයි ජීවත් වෙන්නේ කියන ටික දැන් ඔය ටිකෙන් තායිති නැති ඔය ටික අතහැරන විදිහ යමක් කිව්වොත් තේරෙන්නේ නැති එක පෙනෙන්නේ නැති එක පුදුමයක් නෙමෙයි අර හරියට මුළු ජීවිත කාලෙම ඉපදුනේම වතුර කවදාවත් නොදක ලේසරව කියලා දකින මට්ටමේ ඒබඳු ගඳ තියෙන මට්ටමේ පෙරේතයෙකුට වතුර කියලා දෙන්න හදනවා වගේ වැඩක් වෙනවා. හොඳ කට්ටිය නෑ නෑ ඔයගලන්ට කිව්වනේ මම උපමාව කිව්වේ. ඒ ඒ කියන්නේ කවදාවත් නැති දෙයක් අපේ මතකේ නැති දෙයක් අපේ ස්පර්ශ ආයතනයේ දැනුම් පරාසයේ නැති දෙයක් ගන්න හරි අමාරු. ඒක ඒකට අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙන්න වෙනවා. ඉතින් මේ මෙච්චර අමාරු ඒකමයි. මොකද අපිට හැම වෙලාවෙම හුරුව තියෙන අපේ අත්දැකීම. අත්දැකීම නැති දෙයක් කිව්වට හිතේ රැඳෙන්නේ ඇයි? අත්දැකීමක් එන දෙයක් විතරනේ හිතේ ස්වභාවය තමයි හිතන්න පුළුවන් බව. පුද්ගලයෙක් නෙමෙයි ඒද හේතු ප්‍රත්‍යයයිනේ. හිතේ ස්වභාවය තමයි හිතනවා සිහි කරනවා. හිතන සිහි කරන ගතිය. හිතන්න සිහි කරන්න පුළුවන් එයාට හුරු දේවල් විතරයි. නුහුරු දේවල් බෑ. ඒකයි. දැන් ටිකක් ගැඹුරින් දහම් කරුණු ටිකක් කිව්වොත් හිතන්න හරි අමාරුයි. නිකන් යනකොට අහම්බෙන් හරි ওই නරක වචනයක් එහෙම ඇහුනොත් කතාවක් එහෙම ඇහුනොත් හොඳට මතක තියෙයි. නේද? එහෙම නැත්නම් ජාතක කතාවක් හරි මොකක් හරි කතාවක් හරි කිව්වොත් විහිළු කතාවක් කොළොප්පන් කතාවක් එහෙම කිව්වොත් හොඳට මතක තියෙන ආයක නේද? ඒ මොකද මෙයාට හිතන්න පුළුවන් කම. මෙතෙන්දී මට මේ කියන්න ඕනේ කරුණ තමයි ඇහැ කියනකොට මේ මාංශ චක්ෂය මේ චක්කු ප්‍රසාදය ගන්නේ රූපය කියනකොට මේ වර්ණ රූපය මේ ඇහැට පේන වර්ණ සතහන ගන්න චක්කු විඥානය කියන්නේ මේ දෙන්න නිසා ඊට අනුරූපව උපදින හිත එහෙම යමක් උපන්න කියන්නේම චිත්ත ස්පර්ශයක්. ස්පර්ශ වුණොත් ඒක අරමුණ විඳිනවා විඳින අරමුණ ඒ කියන්නේ ඒ හිතේම වේදනා සංඥා යෙදෙනවා. ඇහැ තියෙනවා රූපේ තියෙනවා හිත උපන්නා කියන්නේම ස්පර්ශය ස්පර්ශ වුණොත් ඒ හිතේ වේදනා සංඥා යෙදෙනවා. ඔන්න ওই ටික වුණා කියන්නේ පේනවා. දැන් දන්නේ නැහැ මුකුත්ම. සිහි නැති කළාම මොන හරි දෙයක් අපි දන්නවද? දන්නේ නැහැ සිහිය එන මට්ටමට නිදන් ඒ වගේ ওই චක්කු සම්පස්සේ කියන මට්ටම ගන්න සිහි නැති කළා කිසිම දෙයක් දන්නේ ඒ හිත වැය වෙලා ඒ හිතට හින්දා ඊට පස්සේ ඒ ප්‍රත්‍ය ටික නිරුද්ධ වෙනකොටම ඒ හිතේ තියෙන ටික ඊගාව සිතෙන් ඔසවනවා කියන එක ධර්මතාවය. ඒ හිත නිරුද්ධ වෙනකොටම ඒ හිතේ තිබුණු අත්දැකීම අරමුණු කරගෙන ඊගාව හිත උපදිනවා කියන එක ධර්මතාවය. මොකද හිතේ පැවැත්ම සිහිය නිසා. සිහිය හිතට පිහිට මනසට පිහිට සිහිය හැම වෙලාවෙම. සිහි කරන බව හින්දා මේ හිත කියලා එකක් තියෙන්නේ. එයාගේ එයාගේ අත්දැකීම් හිතන ගතිය තමයි මේ ඕක චිත්ත නියාමය. ඊට පස්සේ අපිට දැනෙන තේරෙන මට්ටමට එනකොට තමයි ඔන්න ජවන් කියලා කියන කර්ම. එතකොට කර්ම වෙලා. අපි දන්න මට්ටමට එනකොට ඉබේම කර්මයි. ආයේ මොන්න විදිහටවත් බේරන්න බෑ. මේ හරි මේ මේ මේ අර කිඹුල් කටකට අහු වෙලා වගේ තියෙන්නේ. විපාක තියෙන මට්ටම හරියට විසඤ්ඤ වෙච්ච මිනිස්සෙක් වගේ මෙලොවම දෙයක් දන්නේ දන්න මට්ටමට එනකොට කර්මයි. මොන විදිහට දැනගත්තත් පේන දෙයට දන්න මට්ටමට එනකොට කර්මමයි. එක්ක කුසල කර්ම එක්ක අකුසල කර්ම. දැන් මේ චක්‍රෙ මිදෙන්න ක්‍රමයක් තියෙන්න ඕනේනේ. දැන් ලෝකෙ තුල නැහැ කියලා කියන්නේ මේ ඇහැ තියෙනවා රූපේ තිබුණොත් චක්කු සම්පස්සය වෙනවමයි චක්කු සම්පස්සය වුණොත් ඒ අරමුණ විඳිනවමයි විඳොත් අරමුණ හඳුනනවමයි හැඳුනුවොත් මේ අරමුණ ඊගාව සිතෙන් ඔසවලා ඒ අරමුණ ඊගාව සිතෙන් ඔසවලා මේ හඳුනාගත් දෙයට හිතනවාමයි හිතුවොත් ප්‍රපංචමමයි ඔක හොද්දට පෙන්නනෝ ඕනම් බලන්න මජ්ජම නිකායේ මූල පණ්ණාසකේ මද්දු පින්ඩික සූත්‍රයේ හොඳට පෙන්වන චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේති තම් පපංචේති යම් පపంచේති තතෝ නිදානං පුරිසෝ පపంచ සංඥා සංකා සමුදා චරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේසු රූපේසු ඔන්න අපිට වෙලා තියෙන සිද්ධිය එහෙම් පිටිම ඔක්කොම ටික කියලා තියෙනවා ඒ කියන්නේ චක්කුම් පටිච්ච රූපේච උපජිති චක්කු විඤ්ඤාණ ඇහත් රූපියක් දෙක නිසා චක්කු විඤ්ඤාණය උපදිනවා තින්නම් සංගති පස්සෝ තුන්දෙනාගේ එකතුවට කියන ස්පර්ශයයි කියලා පස්ස පච්චයා වේදනා ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙනවා. යම් වේදේති තං සංජානති. යමක් විඳී නම් ඒක හඳුනනවා. විඳින දේ හඳුනනවා. යම් සංජානාති තම් විතක්කේති. යමක් හඳුනනයි නම් ඒකට හිතනවා අපි. අපි දැන් මේ කරන්නේ යමක් අපිට පේනවා කියලා කියන්නේ මේ හඳුනනෝනේ. හඳුන් දෙයට අපි හිතනවා. යන් සංජානාති තං විතක්කේති. මේවා එකින් එකට පෙන්වන්න වෙනස් කරන්න බෑ, නවත්තන්න බෑ. මෙහෙම වුණොත් මේ ඇහත් රූපයත් ගැටුණු චක්කු විඥානේ උපදිනවා කියන එක නවත්තන්න බෑ. ඒ තුන්දෙනා එකතුව ස්පර්ශයයි කියන එක නවත්තන්න බෑ. ස්පර්ශ වුණොත් වේදනාව වෙනවා කියන එක නවත්තන්න බෑ. වින්දොත් ඒ අරමුණ හඳුනනවා කියන එක නවත්තන්න බෑ. හඳුනුවොත් ඒ අරමුණට හිතනවා කියන එක නවත්තන්න බෑ. යම් චේතේති තම් පపంచේති. යමක් හිතයි නම් ඒමයි ප්‍රපංචය. ප්‍රපංච කියලා කියන්නේ මොනවද? ඈ ප්‍රපංච කියන්නේ ප්‍රමාද කරන ධර්ම. ඈ මොනවද ප්‍රමාද කරන ධර්ම? ඔය කියන්නේ ප්‍රපංච නොවි එනවකෝ කියලා කියන්නේ. කියනව නේද සමානයි. අහල නැද්ද? කියන්නේ ප්‍රමාද වෙන්නේ නැතුව පරක්කු වෙන්නේ නැතුව එන්න කියලා කියන එකට. ප්‍රමාද කරනවා පරක්කු කරනවා කියන ප්‍රපංච කියන්නේ තණ්හා මාන දිට්ඨි. සතර ප්‍රමාද කරවන පරක්කු කරවන නිවන් මඟ අහුරන ධර්ම තමයි තණ්හා මාන දිට්ඨි. එතකොට යමක් හිතුවොත් ඒක ප්‍රපංච වෙනවමයි. තණ්හා මාන දිට්ඨි කියන කෙලෙස් හිටනවා. තණ්හා මාන දිට්ඨි කියන ටිකට තමයි ඉංග්‍රීසියෙන් මේ මේ පාලියෙන් කියන්නේ නේතම් මම නේසුහමස් මේ ඒතම් මම ඒසුහමස්මින් හිමිසු අත්තා. මම මගේ මගේ ආත්මය කියලා කියන්නේ තණ්හා මාන දිට්ඨි වලට තව නමක්. මම දැන් ඒතම් මම කියලා කියන්නේ පාලියේ මම කියලා කියන්නේ මගේ සිංහලෙන් එනකොට මගේ ඒතම් මම ඒසු හමස්මින් හමස්මින් කියන්නේ මම මම මගේ එමේසු අත්තාති මගේ ආත්මය එතකොට තණ්හාව කියලා කිව්වේ මගේ කියලා ගන්න එක මම කියලා කිව්වේ මානය මගේ ආත්මයයි කියලා කිව්වේ දිට්ඨිය. තණ්හා මාන දිට්ඨි කියන තුනට තමයි මම මගේ මගේ ආත්මය කියලා කියන්නේ. මගේ කියලා අපි යමක් ගන්නෙ ඒක මොකද්ද? තණ්හාව. මේ මම කියලා හිතනකොට මානෙ. මේ මගේ ආත්මය කියලා හිතනකොට දිට්ඨිය. මම මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මය කියලා හෝ ගන්න තැනක තියෙන මොනවද? තණ්හා මාන දිට්ඨි. එතකොට මේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ තණ්හා මාන දිට්ඨි කියන තුනේ පැවැත්ම. ප්‍රපංචයන්ගේ පැවැත්ම. ඔන්න මේ ප්‍රපංච ටික පෙන්නනවා ස්පර්ශුනොත් විඳිනවා විඳොත් හඳුනනවා හඳුනොත් කල්පනා කරනවා යං චේතේති තං පపంචේති යම කල්පනා කරනනම් ඒකම මොකද්ද ප්‍රපංචය ප්‍රමා තණ්හාමාන දිට්ඨි ඊට පස්සේ පෙන්නනවා යතෝ නිදානං තතෝ නිදානං ප්‍රපංච සංඥා සංකා සමුදා චරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤයේසු රූපේසු යම් වෙලාවක එක වතාවක් හිතුවනම් ඔන්න ඇහැ නිසා රූප නිසා හිත ඉපදිලා මේ ස්පර්ශ ස්පර්ශ වෙච්ච අරමුණ වින්දා විඳපු අරමුණ හැඳුනුවා. හඳුනලා හඳුනුපු එකට හිතනවා මොකද්ද? මිනිස්සෙක් කියලා හිතුවා. කියන්නකො ඔන්න දැන් යම් සංජානාති තම් විතක්කේ. ඔන්න හිතුවා. යම් විතක්කේති තම් පපංචේ. යමක් විතර්කෙන් දැන් ඒකමයි ප්‍රපංචය. ප්‍රපංච කියන්නේ මොකද? දැන් සත්පුද්ගල ආත්ම භාවයෙන් තමයි හිතලා තියෙන්නේ. එයාට පේන්නේ ඊට පස්සේ ඒ විදිහට. දැන් ඒ ප්‍රපංච සංඥාව මුල් කාරණාව කරගෙන අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම්ම ඇහින් බලලා දතියුතු රූපයෙන් යව යට කරනවා. කවදාවත් උඩට එන්න දෙන්නේ නැහැ. ඒ ප්‍රපංචයෙන් යට කරනවලු මෙයා. ඒ කියන්නේ ආපහු සැරයක් දැක්කොත් දකිනකොටම අර ප්‍රපංච සංඥාවම ඉස්සරහට අතීතයේ සිහි කළොත් අහවල් පුද්ගලයා හම්බුණා කියන තැනින්මයි එන්නේ. අනාගතයේ සිහි කළොත් අහවලා බලන්න යනවා කියන තැනින්මයි එන්නේ. මේකේ තියෙන අනාත්ම ස්වභාවය කවදාවත්ම පෙන්වන්න නැතුව මේ ප්‍රපංචයම්ම තුන් කාලෙටම ඔන්න ඔය ටික වෙලා තියෙන්නේ අපි ඔක්කොටම. අපේ ජීවිතය කියලා කියන්නේ ඔය ටික. ප්‍රපංච ඇති වෙන විදිහ තමයි තියෙන. ආය ගැලවෙන්න විදිහක් නැහැ. ඒකයි බුදුරජාන් වහන්සේ නමක් නැතුව බුද්ධෝත්පාද කාලයක් නැතුව හිතන්නවත් බෑ කියලා කියන්නේ. පේන මට්ටම දන්නේ නැහැ. දන්න මට්ටමට එනකොට ආපව කර්මන. ආපහු මේ වගේ ඇහැක් රූපයක් චක්කු විඥානයක් හදාගන්න හේතු ටික තමයි දන්නවා කියන්නේ. ගැළමීමක් අපේ මට්ටම ලෝකෙ තුල නැහැ. නමුත් එහෙම ලෝකෙ තුල ගැළවීමක් නැති නිසායි ලෝකෙන් ඉතරට යන පාරක් හොයාගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වුණා. ලෝකෙ තුල ගැළවීමක් තිබුණා නම් බුදුරජාණන් වහන්සේලා ඕනේද? ඕනේ. එතකොට දැන් ඔන්න ඒ ටික හොඳට පැහැදිලිද ඕගොල්ලන්ට අපිට පෙනෙනවා කියන මට්ටම නැත්තම් දැනෙනවා කියන මට්ටම දකින්නවා කියන මට්ටම පංච උපාදාන ස්කන්ධ කියපු මට්ටම තමයි ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණය තුන්දනාගේ කුටි ස්පර්ශය ස්පර්ශය නිසා විඳිනවා යමක් විඳීද ඒ හඳුනායි කියන ටික ওই මට්ටම දකින්ද මේ චක්කු සම්පස්ස අවස්ථාව පංච උපාදාන ස්කන්ධ මට්ටම සක්කාය විපාකය ওই ටිකේදී දන්නේ අපි. හරිද? යන් සංජානති තම් විතක්කේති කියලා කිව්වනේ. යමක් හඳුනායිද ඒ කල්පනා කරා හිතයි කිව්වනේ. ඔන්න අපිට කර්ම වේගනේ නැහැටි. ඔන්න අපි හිතන්න ගන්න අවස්ථාව, බහ තෝරන අවස්ථාව. ඊට පස්සේ යන් විතක්කේති තම්ප පංචිත කල්පනා කරලා ඉවර වෙනකොට නිපදිලා තියෙන ඵලය මොකද? තණ්හාමාන දිට්ඨි. අරමුණක් ගානේ කර්ම වෙලාමයි අතහැරෙන්නේ. මේ ඇහැ රූප චක්කු විඥාන ස්පර්ශය විපාකයක්. නමුත් විපාක මට්ටමේ හොඳවත් නරකවත් විපාකද කියලාවත් අපි දන්නේ දන්න මට්ටමට එනකොට හැමදාම අවිද්‍යාව යෙදිලා ඇත්ත වැහිලා කෙලෙස් ඒ කියන්නේ අපි හදාගත්ත විදිහකටයි දැනගන්නේ හැම වෙලාවෙම. ওই විදිහටයි මේ යන්නේ චක්‍රය. ඒ දැනගත්ත විදිහට ආයෙත් හම්බ වෙන්නේ අපිට ඇහැ රූප චක්කු විඥාන කියන මෙන්න මේ ටික. දැන් ඔය ටිකට එනකොට ඉබේමයි සක්කාය දිට්ඨිය කියන එක පවතිනවා. මේ සක්කාය කියලා කිව්වේ කොතෙන්ටද? යන් සංජානාති කියපු තැනට. ඒතකොට පංච උපාදානස්කන්ධය කියපු තැනට. එතන අපි දන්නේවත් නැහැ සක්කාය කියන තැන. හැම වෙලාවෙම ditthිය කියන මට්ටමට ඇවිල්ලා තමයි අපි අතහැරෙන්නේ. පුතජන ලෝකයේ ආය සක්කාය දිට්ඨියෙන් තොරව නම් නිවන් මාගේ මෙහා සක්කාය දිට්ඨියෙන් තොරව කවුරුත් ඉඳලා තියෙන සක්කාය දිට්ඨිය නැති කළා අහලවත් තියෙනවද? ඇයි එහෙම වෙන්නේ නැත්තේ? වෙන්න ක්‍රමයක් නැහැ. අත ඇරෙන්නම සක්කාය දිට්ඨිය සක්කාය ආරම්භය දිට්ඨිය තමයි අර විදියට හිතලා තමයි අතහැරෙන්නේ. ඊට පස්සේ දැන් මේ චක්‍රේ නැතර කරන්න තියෙන එකම එක ක්‍රමයක්. එකම එක තැන. ඒකයි මාර්ග ගොඩක් නැහැ. දැන් මදුපිණ්ඩික සූත්‍රයේම පෙන්නනවා අනිත් පැත්ත. ඇවැත්නි යම් තැනක ඇස නැත්තම් රූපය නැත්තම් චක්කු විඤ්ඤාණය නැත්තම් ස්පර්ශය යන පැනවීම නැහැ. එහෙම වුණොත් වේදනාවයි යන පැනවීම නැහැ. එහෙම වුණොත් සංඥාවයි යන පැනවීම නැහැ. එහෙම වුණොත් මේ ප්‍රපංච කුට්ටාසයාගේ පැනවීමක් කරන්න යමක් නැහැ. මහන්නේ මේ ප්‍රපංචයාගේ නැතිවීමට මෙන්න මේකමයි කාරණාව. අන්තිමට කරකවන්න තියෙන්නේ මිදෙන්න තියෙනකොට ඇහැ රූප චක්කු විඥානය ඇවිල්ලා ඒක ඇතුලේ හදාගෙන ඉන්න ක්‍රමයක් පෙන්වන්නේ නැහැ. දැන් අපිට ප්‍රපංච ටිකේදී පෙන්වන්නේ ඇහැ තිබුණොත් රූප තිබුණොත් චක්කු විඥානෙ තිබුණොත් ස්පර්ශය වෙනවා කියන එක නවත්තන්න බෑ කිව්වනේ. ස්පර්ශය වුණොත් විඳිනවා කියන එක නවත්තන්න පුළුවන්ද? බෑ. විඳොත් හඳුනනවා කියන එක නවත්තන්න පුළුවන් කිව්වද? බෑ. හඳුනුවොත් කල්පනා කරනවා කියන එක නවත්තන්න පුළුවන්ද? බෑ. කල්පනා කෙරුවොත් ප්‍රපංච වෙනවා කියන එක නවත්තන්න පුළුවන් කිව්වද? බෑ. ඔන්න දැන් හොඳට බලන්න එහෙනම් ඇහක් තියෙනවා රූපයක් තියෙනවා චක්කු විඥානයක් තියෙනවා ඒ ටිකේ ස්පර්ශය ස්පර්ශ නිසා විඳිනවා හඳුනනවා හඳුනන දෙයට හොඳට කල්පනා කරලා මිදෙනවා කියලා ක්‍රමයක් ලැබෙනවද නෑ ඇයි අර පරියාය හරිනම් හැඳි වින්දොත් හඳුනනෝමයි හඳුනොත් කල්පනා කරනෝමයි කල්පනා කළොත් ප්‍රපංච වෙනවමයි නං වෙනවමයි නං ඒ ටික ඇතුලේ ප්‍රපංච නැතුව ඉන්න ක්‍රමයක් තියෙනවද? ඒකයි අනිත් පැත්තට පෙන්වන්නේ ප්‍රපංච නැති වෙන්න මොකද්ද? ඇහැ නැත්තම් රූපය නැත්තම් චක්කු විඥානය යන පැනවීම නැහැ. එහෙම වුණොත් ඇහැ නැත්තම් රූපය නැත්තම් චක්කු විඥානය නැත්තම් ස්පර්ශය යන මේ පැනවීම නොවේ. ස්පර්ශය යන පැනවීම නැතිනම් වේදනාව යන පැනවීම නොවේ. වේදනාව යන පැනවීම නැත්තම් සංඥාව යන පැනවීම නොවේ. සංඥාව යන පැනවීම නැත්තම් ප්‍රපංච කොට්ටාසය යන මේ පැනවීම නොවේ කියලා ප්‍රපංච නැතිවීමට පෙන්වන්න වෙනවා මොකද්ද? මේ සක්කාය නිරෝධයම පෙන්වන්න වෙනවා. සක්කාය නිරෝධයම පෙන්වන්නට වෙනවා මොකේදද සක්කාය තිබුණොත් තමයි සක්කායේ අරඹය දිට්ඨියකට ඇති වෙන්නේ. සක්කාය නිරෝධයට අනුව බලන කෙනාට ditthi ඇති කරගන්න සක්කා ඇති කරගන්න සක්කායත් නිරෝධයට ගිහිල්ලා නම් ditthi නැති වෙනවා කියන එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේද? ඒක තමයි මේ ලෝකෝත්තර ඥාන දර්ශනයෙන් උගන්වන්නේ ඔය හැමදාම මම කියන්නේ අපිට මේ විපාක මේ කාරණාව තේරෙන්නේ නැතුව කියලා මම කියන්නේ අද අපිට මෙහෙම පෙනෙන බව අපිට ඇත්තක් ඒක ගන්න මේ ඇහැ මේ රූප මේ චක්කු විඤ්ඤාණ මෙහෙම පෙනෙන බව අපිට ඇත්තක් මේ ඒක ඇත්ත හරි නමුත් ගොඩ යන්න ගිහිල්ලත් මෙහෙමම හිත තියලා බලලා හරියන්නේ නැහැ දැන් මිරිඟුව තියෙන තැනක ජලය වගේ පෙනෙන එක තිරසංගත සතාට ඇත්තක් එහෙම ඇත්තක් වෙච්ච නිසා එයා තිරසංගත මට්ටමේ විපාකයක් විඳින්නේ ඉතින් අපිත් ඒ මට්ටම ඇත්ත වෙලා නම් ඒ මට්ටමෙන් අපිට ගොඩ යන්න පුළුවන්ද? අපිට ඒ මට්ටම ඇත්ත නොවුණු හින්දා නේද අපි ඒ මට්ටමේ මිදුනේ. ඒ මට්ටම ඇත්ත නොවුණු නිසා නේද ඒ මට්ටමේ මුලාවකින් දුවන්නේ නැත්තේ. එහෙනම් කාම ලෝකයේ මේ සත්වයාට මේ මට්ටම ඇත්ත නම් මේ මට්ටම ඇත්ත වෙලා නම් අපිත් මේ මට්ටමට අනුව දුවනවා. අර තිරසංගත සත්තු වගේ. මේ මට්ටම ඇත්ත නොවුනොත් තමයි අපි දුවන්නේ නැත්තේ. එහෙනම් දැන් අපිට වෙනවා ලෝකයට අපි තමන්ව පැත්තකින් දාන්නකො. අපි මේ මහත්යක් ගත්තොත් මෙයාට යම් රූපයක් පේනවා කියලා වෙන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරන්න පුළුවන්නේ අපිට. එතකොට කෙනෙකුට යමක් පේනවා කියන සිද්ධිය අධ්‍යයනය කරන මම ඒ පේන සිද්ධිය පරිහරණය කරනවාද? නැහැ. ඒ විදිහටම කෙනෙක් දිහා බලනවා වගේම මෙතනද ආධ්‍යාත්මිකද බාහිරද පේනවා කියන සිද්ධිය ගැන ගවේෂණය කරන්න පුළුවන්. එතකොට එයා ඉබෙන්මයි පේනවා කියන සිද්ධියෙන් අහකට යන්නේ. ඈ? පේන දෙයට ඇතුළත් වෙන්නේ නැහැ එයාව. ඒකෙදි තමයි මම කිව්වේ එහෙම ගවේෂණයේදී අපි ටිකක් බුද්ධිමත් වෙන්න ඕනේ. එහෙම විදර්ශනා කරනකොට ලෝකෝත්තර ඥාන දර්ශනයේදී එතෙන්ට හිත තියලා බලන් එපා මේ ඇහැ මේ රූප මේ චක්කු විඥාන කියලා බලන් එපා. ඔහොම විදර්ශනා කෙරුවොත් ඕක හරි ඕක කුසලයක් සිද්ධ වෙනවා. හැබැයි ප්‍රපංචය ඇතුලේ ඒ හින්දායි මම හැම වෙලාවෙම අර වැලි ගොඩ වගේ දේවල් උපමා අරගෙන කියන්නේ මෙහෙම පෙවුනට පේන දෙයට අනුව විදර්ශනා කරුවත් වැඩක් නැහනේ. පේන දෙයට අනුව හොඳට හිතුවත් නරකට හිතුවත් පේන දේ ඇතුලේ නම් ඈ අර මං කියන්නේ ගිනි ගොඩ ඇතුලේ නම් ඉන්නේ කෙනෙක් නොපිච්චින්න උත්සාහවත් වුණත් උත්සාහයක් නැතුව හිටියත් ඉන්නේ ගිනි ගොඩ ඇතුලේ නම් ගිනි ගොඩ ඇතුලට ගිහිල්ලා දෙන්න එක්කෙනෙක් ඒ පැත්තට පැන පැන මේ පැත්තට පැන පැන නොපිච්චින්න උත්සාහවත් වෙනවා ඒත් පිච්චෙනවා. කෙනෙක් අත් දෙක බැඳගෙන උත්සාහයක් නැතුව ඉන්නවා. ඒත් පිච්චෙනවා. ඒ වගේ මේ පංච උපාදාන ස්කන්ධය ඇතුලේ නම් අපි ඉන්නේ. පේන දේ ඇතුලේ නම් ඉන්නේ. අපි පේන දේ ඇත්ත වෙලා නම් මේක අනිත්‍යයි නේද දුකයි නේද කියලා නොපිච්චින්ද එහාට මෙහාට පැන්නත්. එහෙම නැතිනම් ආ මේ දකින්න දේ බොහොම හොඳයි කියලා අල්ලගන්න උත්සාහයක් නෑ අතපය බැඳගෙන ඉන්නවා වගේ. දෙන්නම පිච්චෙනවා. පිච්චෙනවා කියලා කියන්නේ මෙයාට කුසලයක් සිද්ධ වෙයි මෙයාට අකුසලයක් සිද්ධ වෙයි. නමුත් ගින්න ඇතුලේ. ජරා මරණ ඇතුලේ. ඉතින් ඒ නිසායි මේ පේන දේ විපාකයක් තමයි ඇත්තක් තමයි ඒක හැබැයි අපේ මට්ටමට අපිට ඒක ඒ ඇත්ත ඇත්ත නොවුණු දවසටයි අද ඇත්ත කියලා හිතාගෙන ඉන්නක බොරුවක් කියලා දැකපු දවසටයි මේකෙන් මිදෙන්නේ අපි. බොරු කරගත්ත දවසටයි මිදෙන්නේ. තිරසංගත සතාට පෙනෙන මට්ටම බොරු කියලා අපිට වැටහුණු දවසටයි ඒ සතාගේ මට්ටමේ විපාකෙකින් අපි මිදෙන්නේ. නැත්තම් අපිටත් ඒ මට්ටමේ විපාක විඳින්න වෙනවනේ. ඒ වගේ අපිට අද හම්බෙලා තියෙන මේ විපාක මට්ටම බොරු වෙච්ච දවසටයි මේක ඇත්ත නොවුණු දවසටයි අපි මේ මට්ටමේ මිදෙන්නේ. අපිට මේ මට්ටම ඇත්ත වෙලා තියෙනවා කියලා කියන්නේ අපි මේ මට්ටමේ මිදෙන්නේ නැහැ. ඇත්ත හින්දා ඒක ඉන්නවා. ඒ හින්දා මම ඔය මතක් කරන්නේ විදර්ශනා කරනකොට හැම වෙලාවෙම ලෝකෝත්තර මාර්ගයේ උපදින විදිහට බලන්න කියලා. ඒ කියන්නේ මග උපදින විදිහට බැලුවොත් මග උපදිනවා මිසක ලෝකේ ඇති වෙන විදිහට බැලුවා කියලා ලෝකෝත්තරයක් උපදින්නේ නැහැ. ලෝකේ ඇති වෙන විදිහට ලෝකේ නැති වෙන විදිහට හිතුවා කියලා ලෝකෝත්තරයක් උපදිනවද? එහෙම වෙන්නේ ඒ බලන හැටි තමයි මම කිව්වේ එහෙම බලනකොට මේ පේන දෙයට හිත තියන් දෙපා මේ ඇහැ මේ රූපය මේ චක්කු විඥානය කියලා තමන් සහ අනුන් කියන බෙදීම ඇති කරලා මේ විදිහට හිතන් දෙපා එකම දර්ශන පතයක් හැටියට අරගෙන පේන දේ තියෙනවා නෙමෙයි තියෙන දේ පේනවා නෙමෙයි කියලා මෙන්න මේ විදිහට හිතන්න මේ පේන දේ බොරු වෙන විදිහට හිතන්න මේ විපාකයක් කියලා කියන්නේ ඔහොම හිතනකොට ඕගොල්ලන්ට එහෙම පෙනේ. ඕගොල්ලන්ට අර ලෝකයට වතුර වෙලා පේන එක මේ මේ මේ මේ ඕගොල්ලන්ට වුණොත් කිරි ටිකක් පේන්නේ කිරිනම් සුවඳ බැලුවත් කිරිනම් දිවට රස දැනෙන්නේ කිරි වුණොත් ලෝකයට වතුර ගොඩක් පේන්නේ දැන් අරගොල්ල කොච්චර කිව්වත් ඕගොල්ලෝ කිරිමයි බොන්නේ කිරි ටිකෙන්මයි සැප දුක් විඳින්නේ එන්න සුවඳත් කිරි ටිකක් නම් දිවට දැම් දිවට ගෑවෙන රසත් මේ කිරි නම් පේන්නේ කිරි ටිකක් නම් එතකොට අපි සැප දුක් විඳිනවද ජලයෙන් ඈ එතකොට අපි සැප දුක් විඳින මොකෙන්ද කිරි වලින් කවුරු මොනවා කිව්වත් ඒක වෙනස් කරන්න පුළුවන් බෑ මොකද Tamanට මින්ම Taman හින්දා ඒ හින්දා ඕගොල්ලෝ යම් දවසකදී මේ ලෝකයා මේ දකින්න දෙයමයි තියෙන්නේ තියෙන දෙයමයි දකින්නේ කියලා මෙච්චර කටයුතු කරද්දී ඕගොල්ලෝ ටික ටික හරි හිතන්න උත්සාහවත් වුණ මේ පේන දේ තියෙනවා නෙමෙයි තියෙන දේ පේනවා නෙමෙයි. ඒකට හේතුත් දක්වන. හේතුත් දක්වන අර මං කිව්වේ වැලි කැට ටික තියෙන්නේ පේන්නේ වැලි කන්දක්. වැලි කන්දක් පෙවුනට පේන දේ තියෙනවා නෙමෙයි තියෙන්නේ වැලි කැට පේන්නේ වැලි කන්දක් ඒ වගේ අපිට මෙහෙම හැඩතල වලට පෙවුනට තියෙන්නේ සතර මහා ධාතු රූප කලාප කලාප මේ තියෙන්නේ සතර මහා ධාතුව තියෙන්නේ පේන්නේ හැඩසටහනක් හිතට මේ පේන දේ අල්ලන්න කියලා ගියොත් අර පේන වැලි ගොඩ අල්ලන්න කියලා ගියොත් වැලි කැට ටිකක් අහුවෙයි මිසක පේන වැලි ගොඩ කවදාවත් අල්ලන්න බෑ වගේ මේ පේන බිත්තියක් අල්ලන්න බෑ අපිට ඒ වැලි කැට ටිකක් අහුවේ මිසක එතන තියන්නේ වැලි කැට ටිකක් තියෙන තියෙන තැනක බිත්තියක් වගේ පේනවා අපිට නමුත් මේ පේන දේ තියෙනවනේ මෙතන තියෙන්නේ මොනවද වැලි ගඩොල් මේ වගේ කාරණා තියෙන්නේ අපි අල්ලන්න ගියොත් අහුවෙන්නේ බිත්තිය නෙමෙයි වැලි කැට ටිකක් සිමින්ති ওই වගේ ටිකක් අහුවේ නේද මේ විදිහට බලාගෙන බලාගෙන ගියොත් ඕගොල්ලන්ට කවදාවත් මේ පේන දේ තියෙන එකක් නෙමෙයි. තියෙන දේ මේ පේනවත් නෙමෙයි. මේ තියෙන දේ අල්ලන්න බෑ පෙනී මාත්‍රයක් විතරයි දිත්තේ දිත්ත මත්තන් කියන මට්ටමක ආවෝ. මේ ලෝකයා පේන දේමයි තියෙන්නේ තියෙන දේමයි මේ පේන්නේ කියලා පේන දේ අනුව දුවනකොට ඕගොල්ලෝ සැප දුක් විඳින්නේ මේ පේන දේ වෙන් වෙලා. පේන දේ පෙනී මාත්‍රයක් විතරයි කියන තැන විපාක හම්බෙන්නේ. අනිත් අය කොච්චර කිව්වත් දැන් Taman හිතන විදිහටයි විපාකේ. ලෝකෝත්තරස කම්මස කතත්තා භාවිතත්තා විපාක. දැන් ලෝකෝත්තර කුසලයක් කළ නිසා වැඩු නිසා යාට මෙහෙම විපාකයක්. දැන් අපිට අද තියෙන්නේ මොකද්ද? කාමවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං චක්කු විඥාන. කාමවචර කුසලයේ කළ නිසා රැස් කළ නිසා මේ විපාක. දැන් අපි අර විදිහට හිතුවොත් ඒ විදිහට කර්ම කළොත් කර්මයක් රැස් කළොත් මේ ඇහැ වෙනස් වෙනවා. කර්මය වෙනස් වෙනවා. ඔක්කොම. අර මිලක්ක තිස්ස හඳුනන කතාවේ පෙන්නන්නේ මතකද? දන්නව නේද මිලක්ක තිස්ස හඳුනන කතාව? ඈ? ආ කියන්නකෝ බලන්න. ඒක හොඳ ලස්සන කතාව කට්ටියටම ඔක්කොම මුලින්ම කියමු. මේ කුස්සෝකන්ද පන්සල තියෙන්නේ ඒ මිලකති සහඳුනට හදලා දුන්න පන්සල. මේ මේ සෙල්ලිපි එහෙම ඔක්කොම කොටලා තියෙනවා. ඒ ඉතර හිටියා ඉඳලා තියෙනවා මේ අනුරාධපුරේම මිලක්ක තිස කියලා එක්තරා වැද්දෙක්. එයා ජීවත් වෙන්නේ මේ සත්තු මරලා. ඉතින් මේ රැට හවසට ගිහිල්ලා මේ ඔය උගුල් අටෝලා මදු ගහලා එනවා. දවල්ට ගිහිල්ලා ඒ උගුල් වල මදු වල වලවල් කපුව වැටලා ඉන්න සත්තු අල්ලගෙන මරාගෙන ඇවිල්ලා නගරයට ගිහිල්ලා මස් විකුණලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් මෙහෙම දවසක් ටිකක් ටිකයි මට මතක ටිකෙන් කියන්න. එක දවසක් ওই වගේ මෙයා යනකොට එදා උගුල් වලට හබක් වලට එකම සතෙක්වත් අහුවෙලා නැහැ. ඉතින් දවස පුරාම Taman කැලේ හැම තැනම අටෝපු උගුල් හබක් ඕවා දිහා බලාගෙන බලාගෙන බලාගෙන ගියා එකකවත් නැහැ. බඩගිනි හොඳටම වතුර තිබහයි හොඳටම. ඈ දැන් දවල් වෙනකම් ඇවිදලා ඇවිදලා කිසිම දෙයක් නැහැ. එන්න එනකොට එවෙලෙම පැටවු දාපු මුව දෙනක් ඉන්නවා. පැටිය දාපු ගමන් පැටියා බොහොම අමාරුවෙන් බුරුලෙන් කිරි ටික ටික ඒකත් බී ගන්න තාම පණ නැහැ පැටිය දාපු ගමම ටික ටික උරා බොනවා. මේ මිනිසයාට එකම සතෙක්වත් හම්බුනේ තරහට මේකවත් මරනවා කියලා ඒ මුවදෙනව මැරුවා ඒ වෙලාවෙම. පැටිය පැත්තකෙද්දී ඒ මුවදෙනව මරලා එතෙන් ඉඳන්ම පුච්චලා මස් කාලා මේ ඉතුරු ටිකත් අරගෙන එන්න එනකොට ඉවල්ලෙම හැදුන වතුර තිබහා. අර අකුසලයට ඒ කියන්නේ ඉවල්ලෙම පැටිය දාපු දෙන පැටියව බුරුලෙන් අයින් කළා තමයි ඒ කියන්නේ මූට තියෙන ඒ තුවාල වල තියෙන වේදනාවට දුව ගන්නවත් බෑ මේ මුව දෙනට. ඉතින් ඒ தત્ත්වයේ හිටපු දෙනව මරාගෙන කෑවේ. ඉතින් ඒකේ අකුසලයට මොකද උනේ? මස් කාලා ඉවරනකොටම ඇතුණා වතුර තිබහා. මෙයාට දැන් කැලේ හැමතැනම ආයුධපු මිනිස්සයානේ. හොඳට දන්නව අහවල් තැන පොකුණක් තියෙනවා, අහවල් තැන ඇලක් තියෙනවා, අහවල් තැන ලිදක් තියෙනවා කියලා මතක තියෙන තැන් වලට දුවනවා. ඇලක් තියෙන තැනට යනකොට ඇලේ වතුර හිඳිලා. වතුර නැහැ. ඊට පස්සේ ලිඳක් තියනවා කියන මතක තියෙන තැන ලිඳට දුවනවා වතුර නැහැ. ඊට පස්සේ වැවක් තියනවා කියන මතක තියෙන තැනට වැවට දුවනවා වතුර නැහැ. එකම තැනකවත් වතුර ටිකක් නැහැ දැන්. හොඳටම තිබා. ඊට පස්සේ මතක් වුණා කැලේ තියෙනවා ආරණ්‍ය. ඔය ආරණ්‍යේ ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. මේකනම් වතුර ඇති හාමුදුරුවෝ වතුර නැතුව ඉන්නේ නැහැ කියලා ඉන්නකොට දුවනවා. ආරණ්‍ය වතුර බොන්න යනකොට ඉස්සරහත් වහලෙන් වැක්කන වතුර තියෙන තඹ ඇලි හතක් කියලා තියෙනවා. මේ තඹහැලි හත දිහා බලන වතුර බින්දුවක්වත් නැහැ. ඊට පස්සේ කෑ ගහලා බයින මුං ආමුරුගොල්ලෝ නෙමෙයි අමු හොරු මේ මේ හොරට සිල් රකින්නවා කියලා ඉන්නෝ හොර ශ්‍රමණියෝ නැත්තම් වතුර ටිකක්වත් නැතුව ඉන්නෝද ආමුරුරුන් කියලා බයිනෝල් බයිනකොට ලොකු ආමුරු ආවා එළියට. මොකද කෑ ගහන්නේ? ඊට පස්සේ වතුර ටිකක්වත් නැතුවද මේකින් ඊට පස්සේ බලනොත් තඹ හැටි හතම උතුරලා වතුර වැක්කිරෙනවා. ওই තියෙන බොණ්ඩ කිව්වා. මේවා ඇති වතුර නැහැ කිව්වා. එතකොට මේ ලොකු හඳුන තේරුණා මහා මොකක් හරි අකුසල කර්මයක් තමා කියලා. ඊට පස්සේ උඹට වතුර පේන්නේ නැත්තේ උඹ මහා ලොකු අකුසල කර්මයක් කළා දෙනවා. මොකද්ද උඹ කරපු අකුසල කර්ම? ඊට පස්සේ මේ නෑ වතුර තිබහයි කිව්වහම ඊට පස්සේ වතුර නැහැ කිව්වම මෙන්න වතුර පේන්නේ. මොකද කරපු අකුසල කර්ම කිව්වම මම මේ වගේ සතෙක්ව මරාගෙන කෑවා කිව්වා. ඊට පස්සේ මොකද කරන්නේ මේ තඹැහැලි හතේම වතුර කලෝලෙන් අරගෙන බොන්න දුන්න දුන්න දුන්න දුන්න දුන්න පෙව්වට පිපාසෙ හින්දෙන්නේ එයා ගන්න කියලා හැවුවා වතුර එයාට අතල්ලන්න කියලා ලොකු හාමුදුරුවෝ කලේ අරගෙන වතුර වක් කරනවා පිපාසෙ ගෑවෙන්නවත් නැහැ. ඊට පස්සේ කියනවා ඔබ දැම්මම ජීවත් වෙද්දිම පණ පිටින් පෙරේතෙක් වෙලා ඉන්නේ. ඒ කාන්තේ මරණයෙන් පස්සේ යන තැන දැම්මම ගතිය හැදිලා තියෙන එච්චර උඹේ හේතුව බලවත්. හින්දා මට නම් කරන්න දෙයක් නැහැ. පුළුවන් නම් උඹ බේරගනි. ඊට පස්සේ මෙයා ඉතින් ගෙදර ගිහිල්ලා එපාර මේ විස්තරේ ඔක්කොම කියලා පිපාතේ පින්ඳ බෑ. ගෑනු දරුවන්ට ඔක්කොම කිහිල්ලා කියලා විස්තර මෙයා ආපහු වෙනවා. ඇවිල්ලා ආරන්ට අනේ ස්වාමීන් මාව බේරගන්න කියලා ඇවිල්ලා කිව්වහම මහාන කරනවා. මහාන කළාම මොකද කරන්නේ? දැන් මහාන වුණාට පස්සේ දැන් වතුර තියෙනවා. දැන් වතුර පේනවා. ඊට පස්සේ නමුත් දැන් දන්නවා හොඳටම යන්න හදන තැන මෙන්න මෙතනයි කියලා. ඊළඟස්සේ කමඨහන් අරගෙන භාවනා කරන්න හදනකොට මොන භාවනා කරන්නද? සත්තු මරපු හැටි, උන් කෑ ගහපු හැටි, දඟලපු හැටි ඕවමයි චිත්‍රපටි වගේ මැවි මැවි මැවි මැවි එනවා දැන්. ඊට පස්සේ කියනවා නේ ස්වාමීනි මට නම් හිත හදාගන්න හැදුවට හිත හදාගන්න බෑ මං ආපහු යනවා විතර. කියන ඔබ ගෙදර ගියා කියලා කොහෙද යන්නේ ඔබ දැක්කන දැන් වෙච්ච දේ ගිය හැටි ආපහු ඔහොම යන්නේ ඌට වඩා දැනකට. ඒ ස්වාමීන් හිත හදාගන්න වෙයිද? ඊට පස්සේ ආ එහෙනම් ඔය අම්මු ගස් ටිකක් කපලා කොටන් ටිකක් ගස් කොළන් ටික ගොඩ ගහපන්කෝ කියලා ගොඩක් ගහුවා. ගිනි පෙට්ටියක් ඒ කියන්නේ ගින්දර ටිකක් දීලා කිව්වා ඔකට ගිනි තියන්න ගිනි අවුලන්න හැදුවා හැදුවා හැදුවා හැදුවා මොන විදිහටවත් අවුලන්න බෑ. ඉතින් මේ ලොකුහාඳුරෝ මහරහතන් වහන්සේ නමක් එද්දීෙන් ඥාට පේන්නව පොළොව පලාගෙන ගිහිල්ලා අවීචියෙන් චූටි ගිනි පොකුරක් ගෙනල්ලා අර ටිකට තිබ්බා කියනවා. හරියට මකුළු දැලක් ගින්නට ඇවුලුනහම තුරුස් ගල පිච්චිලා යන වගේ පිච්චිලා ගියා. ඔබ ගෙදර ඵලයන් දැනගනි යන්න ඉන්නේ තොන්න උතෙන්ටයි කියලා. කිව්වලු. හරිද? ඊට පස්සේ ඉතින් තවත් සංවේගය ඇති වෙලා දැන් අත්දැකීම් ජීවිතේට තියෙනවනේ. ඉතින් රෑ දවල් දෙකේ අප්‍රමාදීව භවනා කළා. කමන්නේ හිතට ඒ ඒ අරමුණු එන්න එන්න ඒව මැඩ මැඩ මැඩ මැඩ ආපහු වෙනවා ආයෙත් මෙනෙහි කරනවා ආයෙත් වෙනවා ඔහොම කර කර. නිින්ද යනවට පිදුරු දරුණු හදලා තෙමාගෙන ඔළුවේ පිදුරු දරුණුවක් තියාගන්නවා කකුල් දෙක වතුර බේසමකට දාගන්නවා. ඈ ওই විදිහට ඔහොම සෑහෙන කාලයක් දඟල දඟල දඟල මෙයා ජීවිතයේ අන්තිම කාලෙ වුණ අපවත් වෙන්න කිට්ටු මරණාසන්න මොහොතේදී පිටපත් වෙලා. එතකොට අහනවා අනිත් කට්ටිය ඇවිල්ලා ඔබ මෙච්චර භාවනා කළා ලැබපු කිසියම් ගුණ විශේෂයක් තියෙනවද? එවත්නි යම් සංයෝජනයකින් බැඳුණු කෙනෙක් මේ ලෝකෙට එනනම් ඒ සංයෝජනය මන් නැති කළා කියලා අන්තිමට මෙයා අනාගාමී ඵලයටපත් වෙලා තමයි කළුරිය කරේ. ඉතින් මේ මිලක්කතිස්ස කාමුදුරන්ගේ කතාව තියෙන්නේ. ඉතින් ඒකෙදී මම ඔය කතාව ගත්තේ දැන් අර කොච්චර වතුර තිබුණත් එයාගේ කර්ම විපාකෙට වතුර පෙවුන් නැත්තම් එයාට දැන් තමන්ගේ ස්කන්ධමනේ තමන්ට මිම වෙලා තියෙන්නේ. තමන් සැප දුක් විඳින්න වෙන්නේ අනුන්ට පේන මට්ටමෙන්ද තමන්ට පේන මට්ටමෙන්ද? තමන්ට පේන මට්ටමෙන්. මේ අනිත් අය මොන විදිහට කිව්වත් මොන දේ කෙරුවත් Tamanට පේන්නේ දැනෙන්නේ මෙහෙමනම් Taman ස්පර්ශ ආයතන අය අත්දැකීම මෙහෙමනම් ඒකනේ දැන් අපිට මොනතරම් පිළිකුල් වුණත් අසුචි ටිකක් දැන් තිරසංගත සත්‍යකුල අසුචි නෙමෙයි අයියේ එයාට එයාගේ අත්දැකීම නිසා අපි මෙහෙන් කිව්වට මේක මොන ජරාවද්ද පිළිකුල් කියලා කිව්වට ඒ වගේ දෙවියෝ මේ ශරීරයේ ගඳ දැනෙනවලු දෙවියන්ට යුදුන් 60ක් උඩට. දැන් අපි අර බල්ලට කියනවා අසුචි ජරාව කියලා. දෙවියන්ට දැනෙනවලු මේ ශරීරයේ අපිට බල්ලන්ගේ අසුචියට අපිට හිතන ප්‍රමාණයට වඩා 10000 ගුණයක්. මේ වගේ ශරීරයක් නමුත් අපිට පෙනෙන ඇහෙන දැනෙන මට්ටමේ මේ ඉන්නේ යසාගේට. දැන් අපිට මොකද වෙලා තියෙන්නේ? අපිට පිළිකුල් වෙලා බෑ කියලා අප්පෝ කියලා දුවන් හිටලා තියෙන්නේ. එහෙම දුවන් හිටලා තියෙන ඕගොල්ලන්ට. ඇයි මේ විපාකේ අපිට ඇත්ත වෙලා. ඉතින් දෙවියන්ට එහෙම මේ මට්ටම තිබුණොත් දැන් දෙවියෝ ඇලෙනවද මේ මට්ටම? නෑ. අපි ඇලෙනවද තිරසංගත බල්ලෙකුට ওই වම්මනේ ටිකක් හරි අසුචි ටිකක් හරි දුන්නොත් ඌ රහ කර කර කනවා අපි මොනතරම් අපිරියාවෙන්ද බලාගෙන නමුත් එයාට පෙනෙන ගතියත් දැනෙන රස විඳින ඒ ටික එයාට ඒ ටිකෙන් ප්‍රියයි නම් එයා සැප දුක් විඳින එයාගේ මට්ටමෙන්නේ හොඳට තේරෙනව නේද එතකොට ඒකෙන් අපිට ප්‍රශ්නයක් නැහැනේ ඒ වගේ අපි ගොඩාක් සමූහ වශයෙන් ගත්තට මේ ඔක්කොම එක විදිහ එක මට්ටමේ කර්ම නිසා මේ ප්‍රශ්නේ තේරෙනා නේද? ඒ කියන්නේ කාම අවචර එක මට්ටමේ කර්ම නිසා මේ මට්ටම ඔක්කොටම පිය දැන් තිරසංගත සත්තු තිරසංගත සත්තු ගත්තාම ඒ කට්ටියට ඔක්කොටම මේ මට්ටම එකයිනේ. දැන් සුනකෝ 10 දිනක් විතර හිටියොත් වමනේ දැම්මොත් එක්කෙනෙකුට අප්පිරිය එක්කෙනෙකුට අප්පිරිය නැහැ කියලා එකක් තියෙනවද? ඒ මට්ටම තමයි මේ වෙලා තියෙන්නේ අපිට. මේ අපේ මට්ටමට විපාකයේ ඇත්ත වෙලා මිසක හිතන්න එපා මේ ඇත්තම ඇත්තයි කියලා. එතකොට තිරසංගත සතාගේ මට්ටම බොරුවක් වෙච්ච නිසායි ඒක පිළිකුලක් වෙච්ච නිසායි අපි ඒකෙන් මිදුනේ. අද මේ මට්ටම ඕගොල්ලන්ට පිළිකුලක් වෙච්ච දවසට බොරුවක් වෙච්ච දවසටයි ඕගොල්ලොත් මිදෙන්නේ. ඒකයි මේ අසුබ වශයෙන් බලන්න කියන්නේ. දුගද වශයෙන් බලන්න කියන්නේ. ඒකයි මේ ඇත්ත බලන්න කියලා කියන්නේ. එතකොට මේ විදිහේ සුබය තියාගෙන මේ මට්ටම පෙනෙන්නේ නැතුව ඇත්ත වෙලා ඉන්න තාක් මේක තමයි විපාකේ. මේකෙන් මිදෙන්නේ නැහැ. ඒක පුදුමයක් නෙමෙයි. හොඳට එකක් තේරුම් කරගන්න යම් දවසක කවදා හරි මේ මට්ටම අර සුනකයන්ට ඒ ගන්න ආහාර දිහා ගත්තාම අපිට මොන තරම් අපිට ඒ හින්දාද හීනකින්වත් ප්‍රාර්ථනා කරන්නේ ඒ මට්ටමටම ලෝකයා පරිහරණය කරන මේ මට්ටම ඒ මට්ටමටම පිළිකුල් වුණොත් යම් කිසි කෙනෙක් අන්න එයා එකෙන් මිදෙනවා. එයා හීනෙන්වත් මේ මට්ටම ප්‍රාර්ථනා කරන්නේ. ඒ තාක් මේ මට්ටම නම් විපාක මේ මට්ටම නම් ඇත්ත වෙලා තියෙන්නේ ආයෙත් මේ මට්ටමෙමයි උපදින්නේ. ඔගලන්ට මේ මට්ටමත් අර සුනකයාගේ ආහාර වේල අපිට වගේ මේ අපේ ආහාර වේල මේ පැවැත්ම ඒ තරම්ම පිළිකුල් වුණොත් මේ පේනවා කියන සිද්ධිය මේ විදිහටම ඇත්ත නොවුනොත් අන්න එදාට මොකද වෙන්නේ අපි මේ මට්ටමේ විපාකයකින් සැප දුක් විඳින්නේ නැහැ අපිට මේ මට්ටම ඇත්ත උනේ නැහැ කියලා කියන්නේ වෙන මට්ටමක් ඇත්ත වෙලා. මොකක් හරි පැවැත්මක් තියෙන්න එපේ. නේද? මේ මට්ටම තිරසංගත සතාගේ මට්ටම අපිට ඇත්ත නොවුණා කියන්නේ මේ මට්ටම ඇත්ත වෙලානේ. මේ මට්ටම ඇත්ත නොවෙනවා කියලා කියන්නේ අපිට වෙන මට්ටමක් ඇත්ත වෙලා. දැන් රහතන් වහන්සේලා කියලා කියන්නේ බ්‍රහ්මයාගේ මට්ටමත් පිළිකුල් කරනවා. දෙවියන්ගේ මට්ටමත් පිළිකුල්. එයා ඒකයි එතන වෙනමම විපාකයක්. මේ ලෝකයේ ඇතුලේ ගින්න ඇතුලේ චුට්ටක්වත් නැහැ. ඒ නිසායි හැමදාම ඔය මම මතක් කරන්නේ පේන දේ ගැන හිතනකොට නම් අපිට ලැබෙන විපාකයේ අපි සැප දුක් විඳින හැටි අපි ජීවත් වෙන හැටි ලෝකයේ ඇති වෙන හැටි බලන්ද ඇහැ රූප චක්කු විඥාන චක්කු සම්පස්සේ මේ ටික බැලුවට කමක් නැහැ මෙහෙම තමයි වෙන්නේ නමුත් යම් දවසක අපිට මිදෙන්න ඕනේ නම් අපිට වෙනවා මොකෙන්ද මේ ටික ඇත්ත නොවන දැනකට යන්න ඒකයි මේ කියන්නේ හැමදාම මේ ටික ඇතුලේ වලලා කවදාවත් හරියයිද? මේ ටික ඒ බල්ලාගේ ආහාරය ඇත්ත වෙලා ඇත්ත වෙලා ඒකේ පිළිකුල බලලා හිතලා හරියනවද? ඒතර බලන්නකො එතරම් වංචාව වංචාව කියන්නේ අපිට ඒක ඇත්ත වෙලා ඒක ඇත්ත වෙච්ච තැන ජීවිතයේ තියෙන්නේ. මේ වචනකින් විතරක් අනේ මේක හොඳ නැහැ කියලා කියනවා. මුලින්ම ඒක ඇත්ත වෙලා ඒක පිළි අරගෙන ඒක තුල ජීවත් වෙලා ඒක හොඳයි කියලා. පස්සේ වචන ටිකක් කියනවා. ඕකට මම කියන්නේ අනුරාධපුරයට යන පාරේ යමින් අනුරාධපුරයට යන්න එපා මට නුවරට යන්න ලැබේවා කියලා හිතන මිනිහා වගේ. කියන්නේ යන්නේ මේ පැත්තට අනුරාධපුරයට යන්නේ කියන්නේ නුවරටයි යන්න ඕනේ කියලා. කියන දේ නෙමෙයි ලැබෙන්නේ යන දෙන්නේ නේද? ඒ වගේ අපිට මේ පේන දේ ඇත්ත වෙලා අනේ ඉතින් මේක අසුබයක් නේ මේක අසුචිනේ මේක අසාරයි නේ මේක අනිත්‍යයි කියනවා කියන දේ නෙමෙයි පේන දේම වෙනස් වුණා තමයි මෙතන අපි ඒ මට්ටමනේ සැප දුක් විඳින්නේ පේන මට්ටම වෙනස් නොවි වචන කිව්වට අපි සැප දුක් විඳින තාම මේ මට්ටම ඒකයි මේ ප්‍රශ්නේ ඒ හින්දා අපිට ඕනේ මේ ජීවිත විපාක මට්ටම වෙනස් වෙන්න ඕනේ මේ විපාකේ වෙනස් කරගන්නයි මේ හදන්නේ. එදාට කියන්නේ මේ ඇහැ රූප චක්කු විඥාන වලින් මිදුලා ජීවත් වෙන ඒබඳු මට්ටමකින් සැප දුක් විඳින මට්ටමේ විපාක වලට කියන්නේ ලෝකෝත්තර විපාක කියලා. ලෝකෙට අයිති නෑ මේ විපාකේ. ලෝකයා විඳින විපාකයක් නෙමෙයි ඒක. ඒකට කියනවා ලෝකෝත්තර විපාකයක් කියලා. රාතන් වහන්සේලාට එහෙම. අපිට තමයි මේ ලෞකික විපාක, ලෝකයේ ඇතුළේ විපාක. විපාකයක් තියෙනවා. ලෝකයේ ඇතුළ විපාකයක් තුල ඉඳගෙන ලෝකෝත්තර විපාකයක් ලැබුවේ ඇයිද? පුදුම කතාවක් ඒක නේද? ලෝකයේ ඇතුළේ ලෝක ගිනි ගොඩ ඇතුළේ ගින්න නිවිලා තියෙනවා. කියලා එකක් තියනවාද? එහෙම යෙදෙනවද? නෑ ගිනි ගොඩ ඇතුළේ ගින්න නිවිලා කියලා එක. එහෙම එකක් නෑනේ. ඒ වගේ ලෝකයේ ඇතුළේ ලෝකෝත්තර දෙයක් හම්බ වෙන්නේ. දැන් අපි අද යන්නේ එහෙම. ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥාන තුන්දෙනාගේ එකතු ස්පර්ශය ස්පර්ශය නිසා වේදනා සංඥා පහළ වෙනවා මේ හේතු තුන නැති වෙනකොට වේදනා සංඥා නැති වෙනවා කියලා මේ ටික ඇතුලේ මේ බලනවා නිවිලා ඉන්න එකක්. ඔහොම හරියන්නේ නැහැ කියලා මම කියන්නේ. මේ ඇහැ ඇහැ නොවෙන්න ඕනේ. මේ පේන රූපේ රූපේ නොවෙන්න ඕනේ. මේ චක්කු විඥානේ විඥානේ නොවෙන්න ඕනේ. මේව ඇත්ත වෙන්න බෑ. මේ පේන දේ පිළිගත්තත් හරි මේ ඇහැ කියලා මම පිළිගත්තත් හරි මේ අම්මා මේ මිනිස්සෙක් කියලා පිළිගත්තත් හරි මේ රූපෙට රූපේ කිව්වත් හරි තේරුණේ නැද්ද? ඒ කියන්නේ තිරසංගත සතාට පේන දේ තියෙනවා කියලා හිතුවත් ඇති. වතුර කියලා හිතුවත් ඇති. වෙන්න තියෙන ටික ඔක්කොම වෙලා. පේන දේ ඇත්ත ඇත්ත වුණොත් මේ ඒ විදිහේ විපාකයක් විඳින්න වෙනවමයි. ඒ නිසා කියන එක තේරුණාද කියන එක. ඒ නිසා හැම වෙලාවෙම මේ හැම විදිහකින්ම ඔය ජරා මරණ හැටියට දකින්ද අසුබ හැටියට දකින්ද කියලා මේ කියන්නේ තව පැත්තෙන් ගත්තහම මේ ලෝකයේ ඇත්ත නොවෙන්න ලෝකයේ ඇත්ත කරගන්න එපා කියන කාරණාව මේ හැම විදිහකින්ම කියන්නේ අර ටික තමයි මට ආපහු මතක් කරන්න වෙන්නේ මොකද්ද ලෝකයා කවුරු කොච්චර කිව්වත් අපි සැප දුක් විඳින්නේ අපේ කර්මයට අනුව. ඒ හින්දා තම තමන් ගැලවෙන එකයි තම තමන්ට තියෙන්නේ. අපි කවුරුවත් නිසා සැප දුක් විඳින්නවත් කවුරුවත් අපි නිසා සැප දුක් විඳින්නවත් නෑ විඳලා නෑ මේ අපේම කර්ම අපිට ඇත්ත වෙලා අපි සැප දුක් විඳින්නේ. යම් හේකින් දැන් අපේ කර්මය අකුසලයක් හෝ කුසලයක් ඇති වෙලා මේ ආයතන ටික වෙනස් වුණොත් වෙනස් වෙන්නේ නැද්ද? පුළුවන්. ඇයි අර අපි කියමුකෝ සෝරේය සිටුවරය ගැන අහලා දිනවනේ. අර මහ කත්තායන මහ රහතන් වහන්සේ පින්ඳ පාතේට එන්න කැලේ අයිනකට වෙලා සිවුර සකස් කරනකොට මහ කත්තායන කියලා කියන රත්තරන් කියලා. ශරීරය හරි ලස්සනයි රත්තරන් වගේ. දැක්කහම සෝරයේ සිටුවරයාට හිතුණලු මේ හාමුදුරුව මගේ බිරින්ද වෙනවන ะ. ඊට පස්සේ ආයෙ හිතුව නෑ නෑ මගේ බිරින්ද මේ පාට වෙනවන ะ. මේ හිතුවිල්ලත් එක්කම සම්පූර්ණ පිරිමියාත්ම භාවය අතහැරලා ඒ මොහොතේම ඉස්ත්‍යක් වුණානේ. සිටුවරයා සෝරයේ සිටුවරේ බුදුරජාන් වහන්සේ කාලේ ශිවමාන සිද්ධිය. ඒ සිතුවිල්ලත් එක්ක සම්පූර්ණ ස්ත්‍රියක් වුණා. කර්ම විපාක වල හැටි. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ දැන් මෙයා මහා පිරිවරත් එක්ක නාන්න යන ගම. දැන් ඉතින් මාලිගාවට යන්නත් බෑ. දැන් මාලිගාවේ ගෑනු දරුවෝ දැසි දස්කම් කරු ඔක්කොමලා ඉන්නවා. ශරීරය වෙනස් වෙලා නිසා දැන් කවුරුවත් අඳුරන්නේත් නැහැ. ඒකම කරත්ත පෙලක් යනකොට මෙයා මොකද කරන්නේ? ඒ කරත්ත පෙල පස්සේම මේ ගෑනු කෙනා යනවා. අරගොල්ලෝ ඉතින් හිතතුමාව හොයලා හොයලා හොයලා හොයලා බලලා හිතතුමා දීවත් ගිලෙන්න ඇති මැරෙන්න ඇති කියලා ඔක්කොමලා හිතා ගන්නවා දාන එහෙම දෙන්න. මෙයා ඔහොම සවැත් නුවර රජගහ නුවරද කොයිද වෙන නුවරකට ගියාම මෙයා පාර යනවා දකින්නවා ඒ නුවර සිටුවරයා. සිවිලිමඳු කවුලින්. අර ලස්සන ස්ත්‍රියක් යනවා කියලා කතා කළාම ස්වාමී කිනවද කියලාම නැහැ. කියන ඒ පාර ගෙන්නගෙන ඔන්න ඒ සිටුවරයක විවාහ වෙනවා. විවාහ වුණාම දරුවෝ දෙන්නෙක් හම්බ වෙනවා. හම්බ වෙලා අවුරුදු 10ක් 15ක් විතර ගියාම මෙයා සවැත් නුවරද කොහෙද? මේ දැන් රජගහ නුවර ඇවිල්ලා තියෙන්නේ. සවැත් නුවර මෙයාගේ මෙයා සිටුවරයා කාලේ යාළුවේ රජගහ නුවර ඉන්නවා දකින්නවා දැන් මේ සිටු දේවිනේ දැන්. සිටු දේවි දකින්නවා වීදිය දිහා බලනකොට. සේවකියෙක් යවලා කියනවා ආන් අහවලා ගෙන්නන්න කියලා. තේරෙනවද කියන්නේ? ඊට පස්සේ මේ මිනිස්සයා ආවහම ඔබට මාව අඳුරන්න පුළුවන්ද කියලා. බෑ කියනවා. ඔබ දන්නවද සවැත් නුවර හිටපු සෝරියේ සිටුවර අනේ ඔව්වේ සිටුවරේ මරුණනේ නැති වෙලානේ වතුර ගේන්න ගියාම නාන්න ගියාම ඊට පස්සේ මෙයා සම්පූර්ණ කතාව කියනවා. ඊට පස්සේ කියනවා ඇයි ඔබ මේ මහා කත්තන මහ රහතන් වහන්සේගෙන් සමාව ගත්තේ නැද්ද? නෑ මම ගත්තේ නෑ කියනවා. සමාව ගන්න කියනවා. ඊට පස්සේ ඒ යාළුවටම කියන මහා කත්තන මහ රහතන් වහන්සේව පිටුමැදුරට වඩම්මලා දානයක් දීලා විස්තරය කියලා ස්වාමීන් සමාවෙන්න සමාව ගත්ත ගවම අපව සොරේ සිටවරේ. හරිද? දැන් හරි ප්‍රශ්නයක් ඊට පස්සේ දැන් මේ සිටු ගෙදර මෙයාගේ කුසින් බිහිවෙච්ච දරුවෝ දෙන්නෙක් ඉන්නවා. අර රජගහ නුවර, සවැත් නුවරේ ඉන්නවා දාව උපන්න දරුවෝ දෙන්නේ. මෙයා මේ සිද්ධියේම කලකිරලා ගිහිල්ලා මහාන වෙනවා. මහාන වෙලා භාවනා කරනවා. භාවනා කරන භික්ෂුන් වහන්සේලා ඉතින් අහනවා ඔබ වැඩිපුර කැමති කුසින් බිහි කළ දරුවෝ දෙන්නටද ඔබට ජාතක උපන්න දරුවෝ දෙනවා. මං කුසින් බිහි කළ දරුවෝ දෙනාට වැඩි ප්‍රාදරේ කියනවා. හැම වෙලේම. ඔහොම කාලයක් ඉන්නව රහත් වෙනවා. ඔබ දැන් කාටද ආදරේ? මම දෙන්නකින් මේ කාටවත් ආදරේ නැහැ කියනවා. ඊට පස්සේ මේ සෝරෙය හමුදුරු අරිහත් බව ප්‍රකාශ කරනවා කියලා කිව්වම ඕක කතාව ගියාම ඇත්තටම එයා රහත් කියලා සාදුකාර දෙනවා. ඉතින් මේකෙදි මම ඒ කතාව මතක් කළේ දැන් එහෙම විපාකයක් වුණොත් මොකද කියන්නේ? මේ ජීවිතය අය කියන්න බෑ. ඇයි මේ වර්තමාන කාලේ දිනත ඔය ස්ත්‍රීන් වෙච්ච පුරුෂ වෙච්ච ඒවා අහලා තියෙනව නේද? වෙලා තියෙනව නේ? වෙන්න පුළුවන්. ඊට පස්සේ අයි බුදුරජාණන් වහන්සේගේ කාලෙදී හිටියා කුණ්ඩදාන මහ රහතන් වහන්සේ කියලා අසුමහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් එක මහ රහතන් වහන්සේ. මේ කුණ්ඩදාන කියලා කියන්නේ කුණ්ඩේ ඇති ගෑණියෙක් කියන එක. මේ හාමුදුරුව පිටිපස්සෙන් හැම වෙලාවෙම ගෑනු කෙනෙක් යන. ඉතින් ගොඩාක් දෙනෙක් දකිනවා දැන් ඒ කාලේදී බොහෝම සිල්වත් මේ ස්වාමීන් වහන්සේලා මහරහතන් වහන්සේලා නමුත් මෙච්චර බුදුහාමුදුරුවෝ ඉන්නවා මේ මහා ශ්‍රාවකයන් වහන්සේලා ඉද්දී මේ තරම් නොහික්මුණු හාමුදුරු කෙනෙක් කියලා කියන කුටිය ඇතුලේ ස්ත්‍රියක්ව තියාගෙනවා මේ හාමුදුරුවෝ. මිනිස්සු බලනකොට කුටිය ඇතුලේ ගෑනු කෙනෙක් ඉන්නවා තමයි පේන්නේ මිනිස්සුන්ට. හාමුදුරුවෝ හිටියොත් හාමුදුරුවනේ පිටිපස්සෙන් හැම වෙලේම මේ ගෑනු කෙනා ඉන්නවා. පාර ගියත් හාමුදුරුවනේ පිටිපස්සෙන් යනවා ගෑනු කෙනා. ඉතින් හරියට මේකෙන් මේ නිඳා කරනවා අපහාස කරනවා බයිනවා මෙයා හරියට දුක් විඳිනවා. ඉතින් ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ඕක යනවා කොසල් රජු රෝගාවට. කොසල් රජුරුව ගියාම කොසල් රජුරුව කියන මම්ම පරීක්ෂා කරන්නම්කෝ කියලා කොසල් රජුරුව හැංගිලා බලාගෙන ඉන්නවා. බලාගෙන උඩ ඇත්ත නෙන්නම් කාරණාව හාමුදුරුවෝ ඉන්න කුටියේ ගෑනු කෙනෙක් ඉන්නවා. ඒ පාර ඔක්කොටම සේවකයන්ට ඇවිල්ලා ඉස්සරහා දොරවල් පිටිපස්ස දොරවල් හැම තැනින්ම මුරකාවල් තියලා රජුර ඇතුළට යනවා. යනකොට හාමුදුරුවෝ විතරයි. හාමුදුරුවෝ විතරක්ව පාතට යවලා කුටිය ඇතුළ ඔක්කොම බලන හැම කෙනෙක් නැහැ. දැන් බලනකොට හාමුදුරුවොත් එක්ක ගෑනු කෙනා පාතේ ඉන්නවා. ඉතින් ඔහොම ඔහොම ඔහොම අන්තිමට ගිහිල්ලා මේක දැන් ඔප්පු කරගන්න බුදුරජාණන් වහන්සේ ළඟට ගියාම කියනවා මේ පෙර කරපු මහා අකුසල කර්මයක විපාකයක් කියනවා. පෙර කතාවක් කියන්නද? ඈ අහලා තියෙනවනේ. මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලෙදී ස්වාමීන් වහන්සේලා දෙනමක් ඉඳලා තියෙනවා හරීම සිල්වත් හරීම ගුණවත් චූටි ඇවතක්වත් අකුසලයකටත්පත් වෙන්නේ නැතුව බොහෝම පිරිසිදු පැවැත්මෙන් යුක්තව ඒ වගේම හරිය විශ්වාසවන්ත ස්වාමීන් වහන්සේලා දෙනමක් ඉන්නවා. මේ දෙනම ඉතින් කවදාවත් තරහ වෙන්නේ තරහ කරවන්නත් බෑ. මොකද මෙයාගේ පිරිසිදු පැවැත්ම ගැන මෙයා දන්නවා මෙයාගේ පිරිසිදු පැවැත්ම ගැන මෙයා දන්නවා. ඉතින් මේ විදිහට ඉන්නකොට මේ දෙන්නට යෙදුනා පොහොය කර්මයක් කරන්න ওই පොහොය දවසට පොහොය කර්ම කරන්න ටිකක් ඈත විහාරයකට යන්න. ඉතින් මේ දෙන්න කැලයක් මැදින් තියෙන මේ විශාල කැලයක් මැදින් තියෙන දීර්ඝ ගමනක් යන්නේ පාරක යන්නේ. ඔන්න දැන් යනකොට මේ එක්තරා වෘක්ෂ දේවතාවෙකුට හිතන පොඩි විහිළුවක් කරන්න ඕනේ කියලා. ඈ ඉඳලා දැන් කැලේ ඇතුලේ යද්දි අර එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා හැබැයි මට පොඩි බඩේ අමාරුවක් තියෙනවා මම පොඩ්ඩක් එළියට ගිහිල්ලා එන්නම් කියලා ගියා. ඒ ගියාමයි එතන හිටපු කුක්ෂ දේවතාවට හිතුණා පොඩි විහිළුවක් කරන්න ඕනේ කියලා. දැන් අර පාරේ ඉන්නවනේ යාළු හාමුදුරු දැන් එළියට යන්න අර ස්වාමීන් වහන්සේ ගියාම අර කුක්ෂ දේවතාව මොකද කරන්නේ? ස්ත්‍රී වේශයක් මවාගෙන කොණ්ඩේ කඩලා දාගෙන ඈ අර හාමුදුරු එද්දී ඒ හාමුදුරට පිටිපස්සේ මේ චීත්තේ ඇඳ ඇඳ හැත්තේ හරි ගස්ස ගස්ස නිකන් අනාචාරය හැතිරිච්ච ස්වභාවයකට මේ හාමුදුරු ඇඟ වෙන විදිහට එනවා. අර හාමුදුරන්ට හරි සැකයක් ඇති වුණා මේ හාමුදුරුව පොඩ්ඩක් ඉඳ කියලා කැලේටත් ගියා එතන ඉඳලා ස්ත්‍රියකුත් මේ විදිහට එනවා ඒ කාන්තේ මෙයා මම දැනගෙන හිටිය මහා අපිරිසුදු චරිතයක් තියෙන කෙනෙක් කියලා කිව්වා එවත්නි ඔබ මේ මේ ශ්‍රමණ ධර්මයන්ගේ පිරිහිච්ච කෙනෙක් පරාද වෙච්ච කෙනෙක් ඇසුරු කරන්න නෑ නෑ එහෙම දෙයක් නෑ මෙයා මොන විදිහට කිව්වත් පිළිගන්නේම නෑ කවදාවත් අරහන වෙච්ච මේ දෙන්න වෙහෙරට යනකන්වත් කතා කරුවේ නෑ ගියා වෙහෙරට ගියාට පස්සේ අරහාමුදුරුවෝ කියනවා මට මෙයා එක්ක පොහොය කරන්න බෑ මෙයා පොහොය කරනවා මම පොහොය සීමාවට එන්නේ නෑ මෙයා මේ වගේ අනාචාරය හැසිරිච්ච කෙනෙක් ඊට පස්සේ හාමුදුරු ගුල්ලෝ අතර උකු මහ විශාලයට ගියා දැන් ඊට පස්සේ අරහම්දු කියනවා නෑ එහෙම දෙයක් මම දන්නේවත් නෑ මෙහෙමයි. අරයා කියනවා නෑ මම ඇස් දෙකෙම දැක්කා ස්ත්‍රියක්. මම ඇස් දෙකෙම මේ මේ වගේ දේවල් දැක්කා. ඊට පස්සේ මේක කලකෝලහල වෙලා සංගය ભેද වෙන මට්ටමකට අර දෙයියට බය හිතුණා. බය හිතලා දෙවියා ඇවිල්ලා කිව්වා ස්වාමීනි මෙන්න මෙහෙම දෙයක් වුණේ මමයි මේක කිව්වේ. ඒද අර හාමුදුරුවන්ට මේක තේරුම් කරවන්න බැරි වුණා. ඒ හාමුදුරුවෝ පිළිගන්නේ නෑ නෑ මම ඇස් දෙකට දැක්ක මෙහෙම දෙයක්මයි වුනේ කියලා. ඊට පස්සේ අනිත් හාමුදුරුවෝ කියලා කියලා කියලා කියලා අනිත් හාමුදුරුවෝ කියපු වෙනුවට එක සීමාවේ පොහොය කළා. නමුත් දිවි ඇතිතහක් මේ දෙන්න ඊට පස්සේ සමගි වුණේ නෑ අර වගේ. මේ දෙන්න වෙම්ම හිටියේ. ඉතින් ඔය හේතුයෙන් අර දෙයියා මැරිලා අවීචයේ බුද්ධාන්තරයක්ම පැහිලා පැහිලා පැහිලා ඉවර වෙලා තමයි අපේ බුදුරජාණන් වහන්සේ කාලේ හුණ්ඩ දාන ආමුදුර වෙලා උපන්නේ. අවශේෂ කර්මයක් හැටියටයි ඒ වෘක්ෂ දේවතාවා කරපු වැඩේට එයාට අවශේෂ කර්මයක් ඇටියට තමයි රහත් වෙන ජීවිතයේ ආමුදුර නමක් වුණත් අර ස්ත්‍රියක් පස්සෙන් ඇවිල්ලා නිඳා අපහස අහන්න උනේ. දැන් ඔන්න විපාකේ කියන්නේ හොඳට බලන්න එයාට එහෙම විපාක දෙනකොට මේ ඇහැට රූප පේනවා. දැන් අපි බැලුවොත් අපිට පේනවා. දැන් මේ පේන රූපේ ඇත්තද? කර්මයටම ඇවිල්ලා පේනවා. නමුත් නෑ කියන්නේ. දැන් ඒ හාමුදුරුවෝ කහවමුද ඔප්පු කරන්නේ? බුදු හාමුදුරුවෝ නොහිටියා නම් කවුද කවද්ද ඔප්පු කරලා තින්නේ? ඇයි ඔක්කොටම අපි කියෝ මේ පාසක මහත්තයෙක් ගාව කවුරු හරි ගෑනු කෙනෙක් ඉන්නවා කියලා ඔක්කොටම පේනවනේ. මෙයා කොහොමද ඒක ඔප්පු කරන්නේ? නෑ කියලා කිව්වට අපි ඔක්කොටම පේනවනේ. ඒ විදිහට පෙවුනහම තමයි මෙයාට විපාක විඳින්න පුළුවන්. දැන් මෙයාට විතරක් පෙවුනොත් අපිට පෙවුන නැත්නම් විපාක විඳින්න හැකියි. නිന്ദා පහස බෑනේ. ඒ හින්දා එයාට පේන්නේ අපිට පේන්නේ. මේ කර්මය හැටි. ඉතින් මේ කර්මයේ ස්වභාවය ගැන කියන්න මම මේ කතා කළේ. ඒ කියන්නේ විපාකයේ කියන එක යථාභූත ස්වභාවය නෙමෙයි. ඇත්ත නෙමෙයි. හැම වෙලාවෙම පිහිටි ස්වභාවය නෙමෙයි. ඒ ඒ කෙනාගේ මට්ටම ඒ කෙනාගේ විපාකය ඒ හින්දා දකින්ද අපේ විපාකෙ මේ අපිට මේ අම්මා කියලා දායකයෝ කියලා මිනිස්සුયો කියලා මෙහෙම නොවුනා නම් නොපෙනුනා සැප දුක් විඳින්න පුළුවන්ද බෑ හැබැයි එකක් මතක තියාගන්න මේ පෙනෙන මට්ටම ඇත්ත වෙලා ඉන්න තාක් මේකෙන් මිදෙන්නේ නැහැ ආයෙ ලැබෙන්නේ මේ මට්ටමමයි ඔගොල්ලෝ මේ පෙනෙන මට්ටම බොරු වෙලා වෙන මට්ටමක් ඇත්ත වුණොත් ඒ මට්ටමට අනුවයි ඔගොල්ලෝ විපාක විඳින්නේ. ඒ ඒ ඇත්ත වෙන මට්ටම ලෝකෙ තුල එකක් නම් තව. එතකොට ඒද ඒ මට්ටමේ ලෝකයක් කියලා කතා කරනවා. ඒ මට්ටම බොරු වෙලා තව මට්ටමක් ඇත්ත වෙනකොට ඒකත් ලෝකයේ තුල එකක් වුණා. ඒ ලෝක එහෙම ලෝකයක් කියලා කියනවා. ඒ මට්ටමත් බොරු වෙලා ලෝකෙ කිසිම කෙනෙකුට අයිති නැති මට්ටමේ විපාකයක් වුණා. ලෝකෝත්තර කියනවා. ඉතින් මේ රහත්තන් වහන්සේලා කියලා කියන්නේ ඒක. ඉතින් මේ හැමදාම මෙච්චර මේ කියන්න වෙන මුකුත් නෙමෙයි. මේ මට්ටම ඇත්ත වෙලා තියෙන්නේ අපේ විපාකයකටයි කර්මයකටයි මේ දුව නිසාම දුව වෙලා පුතා නිසාම පුතා වෙලා දරුවා නිසාම දරුවා වෙලා නෙමෙයි මේ මේ අපේ ඇහැ වැරදිලා මේ කර්මේ විපාකේ. ඕගොල්ලෝ දරුවා අයින් කරන්න, ගෙවල් අයින් කරන්න, දුවරුව අයින් කරන්න හදන්න එපා. ඕගොල්ලෝ ඕගොල්ලෝ බලන ඇහැ වෙනස් කරගන්න. ඉබේමයි මේ වෙන් අයින් වෙන්නේ ඕගොල්ලන්ට. මේ විපාක මොන විහිළුවක්ද කියලා පෙනේ. මේ මේ විහිළුවක් කියන එක අද තේරෙන්නේ මේක විහිළුවක් වුණු සෙල්ලංගයක් වුණොත් මෙහෙම සැප දුක් විඳින්න පුළුවන්ද? බෑ. ඒ හින්දා ඇත්ත. පුංචි ළමයිට පුංචි ළමයිගේ සෙල්ලංගේ ඇත්ත වෙච්ච හින්දා ඒකෙන් සැප දුක් විඳින්න පුළුවන්. දෙමව්පියන්ට ඒක සෙල්ලංගයක් වුණාට එයාට ඒක ඇත්තක්. ඒකනේ මේ සෙල්ලංගිය කැඩුවොත් ඒගොල්ලෝ අඬන්නේ නේද? ඒ සෙල්ලංගිය ඇත්ත වෙලා හින්දා. ඉතින් ඒ සෙල්ලංගේ බොරුවක් වෙච්ච හින්දායි වැඩි හිටියය පොල් කටු අරගෙන පිඟන් කටු එකතු කරලා කොස්කොල අඹකොල අරගෙන කඩ දානවාද? ඇයි දාන්නේ නැත්තේ? බොරුනේ ඒක. ඒ වගේ මේ මේ දේ අර පෙන්වන් ලුවර සංග්‍රහ කවියක් තියෙනව නේද මොකද්ද? සීල ගුණේ පිහිටාගෙන නොඉඳේ ආලය කරතොප රකිනා නිබඳේ බාල පියඹු දරුවන් නම් මෙසන්දේ බාල කලට කිලිනා උතුවලඳේ. ඒ කියන්නේ සීල ගුණයක පිහිටලා ඉන්නේ නැතුව ඔබ බොහොම ආදරය කරලා රකින්න අඹදරුවෝ රකින්නවන හරියට බාල කාලේ පොල් කටු වලින් සෙල්ලම් කරනවා වගේ වැඩක් කියලා කියන්නේ ඒකේ. ඉතින් එතෙන්දී මේ දැන් අහපු ප්‍රශ්නෙත් මතක නැහැ මම උත්තර දුන්නට. ඔය සක්කාය ප්‍රශ්නෙම තමයි. සක්කාය කියලා කියන්නේ ඇසක් තියෙන්න ඕනේ, රූපයක් තියෙන්න ඕනේ. ඊට අනුරූප මෙනෙහි කිරීමක් තියෙන්න ඕනේ. රූපයට අනුරූප මෙනෙහි කිරීමක් තියෙන්න ඕනේ. එහෙම උනොත් තමයි චක්කු විඥාන පිටන්නේ. චක්කු විඥානේ පිටන්නේ. ඇහැ තියෙනවා, රූපය තියෙනවා. ඊට අනුරූප මෙනෙහි කරන්නේ ඒ ධර්මේ නැති වෙන විදිහට ඕගොල්ලෝ බැලුවොත් මේ ධර්මේ නූපදින දවසක් එනවා. අද අර කිව්වා වගේ අපිට මේක ඇත්ත වෙලයි බොරු කරන්නේ. මේ මේ සිද්ධිය එකපාරටම ගන්න බෑ. නමුත් හැමදාම මෙහෙම යම් දවසක් තියෙනවා මේ ධර්මයේ නූපදී කියන්නේ අද අපිට වැලි ගොඩක් පෙවුනට පස්සේයි මෙහෙම පේන දැනක තියෙන වැලි ගැට කියලා හිතන්න. ඕගලන්ට යම් දවසක් තියෙන වැලි කැටම පේනන දවසක්. එදාට වැලි ගොඩක් කියලා හම්බ වෙන එක බොරු වෙනවා ඕගලන්ට. වැලි කැට ටික ඇත්ත වෙනවා. එතකොට කෙලින්ම පේන්නේ වැලි කැට මේ වැලි ගොඩක් හැටියට කතා කරලා ජීවත් වෙන කෙනාගේ පැවැත්ම බොරුවක් හැටියට ඕගලන්ට තේරෙන්නේ ඉබේ. කියන දවසක් එනවා. එයා දන්නවා මෙහෙම සත්ව පුද්ගල භාවයකින් ඇසුරු කරන තැනක පවතින මෙන්න මෙහෙම ධර්මයක් කියන දැනුම තියෙනවා. දැනුම තිබුණාට නුවණ තිබුණාට තාම සත්ව පුද්ගල භාවයෙන් බලපු හුරුව ගෙවිලා නැහැ. ඒකයි දික්තිය නැහැ අනිත් කෙලෙසි තියෙනවා. දික්තිය නැහැ. දැන් සත්ව පුද්ගල භාවයෙන් බලලා සත්වයක්මයි පුද්ගලයෙක්මයි කියන දෘෂ්ටිය නැහැ. දන්නවා අනාත්ම හේතුඵල ධර්ම මෙහෙම සිද්ධියක් තියෙන කියලා දන්නවා. ආ නමුත් දැන් මේ ඇත්ත දැනගත්තට මේ දරුවෝ මේ පුද්ගලයා මෙහෙම බලපු බලපු හුරුව තව ගෙවිලා නැහැ ඒ හින්දා මෙයාට වෙනවා ඒකයි දැන් මිත්‍යාදිත්‍ය නැහැ නමුත් ආශ්‍රව ගෙවිලා නැහැ නුවණින් ස්කන්ධ පංචකයෙන් පංච උපාදාන ස්කන්ධෙම බැහැර වෙනවා. මෙතනදී ස්කන්ධවල ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. දැන් තිරසංගත සතාටත් මේ ඇහැමයි ඒ මිරිඟුවමයි පේන මට්ටම එකමයි අපිටත් එහෙමයි. අපි නුවණින් එයාට පේන ඇහත් එයාට පේන රූපයත් එයාට පේන ස්කන්ධ ටික එයාට පේන විපාක මට්ටමෙන්ම අපි අයින් වෙලා නුවණින් විතරක්. තේරෙනවද මේ කීපේ? ඒ සඳහා අපි වෙනම හදාගත්තද? වෙනම මිරිඟුවක් අපිට හැදුනද? වෙනම ජලයක් අපිට හැදුනද? නැහැ. නමුත් ඒ ත්‍රිසංගත සතාගේ මට්ටමේ ස්කන්ධ ටිකෙන් මෙයාගේ මට්ටමේ විපාකයෙන් අපි අයින් වුනේ නැද්ද? අයින් වුණා. ඒ සඳහා කළේ මොකද්ද? නුවණ විතරයි. නුවණින් කරනවා වෙන් කරන එක ටක් ගාලා ඔක්කොම ටික කරලා දෙනවා. මෙහෙම පෙවුනට තියෙන්නේ මෙහෙමනේ කියලා විතරයි දැනගත්තේ. අන්තිමට අපිට දැන් බලනකොටම පේන්නේ මේ මේ ඇත්ත බලපු විදියට. ඒ හින්දා මේ ජලය වෙලා ජලය වෙලා නෑ මෙහෙම ජලය කියලා පෙවුනට තියෙන මිරිඟුව කියලා හිතන්න ඕනේ පේන තැනම තියෙන්නේ අපිට ඇත්ත වෙන විදිහට න ะ. ආපහු ගිහිල්ලා එන්න ඕනේ ඒ මට්ටමට නෝර අරයක විපාක ඒ මට්ටමට ආවම අරයක විපාකෙ මිදෙන්නේ. ජලය වගේ පෙනිලා පස්සේ නම් හිතන්නේ තාම විදිනවා සැපදුක් ජලේ. මේ අපිට වෙලා තියෙන එකයි. මිනිස්සු හැටියට පෙනිලා නෑ මේ ඇට කූරු ගොඩක් නේ කියලා හිතන්න වෙලා තියෙනවා. එතකොට යම් වෙලාවක අපිට ඇටකూరు ටිකක්ම පෙවුනොත් එතකොට මේ විපාක මට්ටමෙන් අයින් වෙනවා අපි. ඒ කියන්නේ හැමදාම අපිට ආපසට එන්න ඕනේ නැහැ. අර මම උදේ කිව්වා වගේ හිත සමාධි වෙනකම් විතරයි ඕනේ. හිත සමාධි වුණාම ඉබේම පේනවා. මේ බලන සිද්ධිය. මොකද්ද? ඔව්. පෙනෙන මට්ටම. දැන් අද අපිට පේන්නේ නැහැ හිතන එක විතරනේ කරන්නේ. ඒ කියන්නේ පේන්නේ කාමවචර මට්ටමට අපි. හිතනවා දියුණු වෙන්න. ඒකයි හිතන්න චුට්ටක් බැරි වුණොත් ආයෙ පිහිටලා ඉන්නේ මෙතන. යම් වෙලාවකදී පෙනෙන මට්ටමම වෙනස් වුණාම යන්න දැනක් නෑ. දැන් ඒ මට්ටම තමයි ඊට පස්සේ පොළොව අපි. හිතුවත් නොහිතුවත් ඒ මට්ටමේ ඒක රැඳීම අපේ. දැන් අද අපි රැඳිලා ඉන්නේ අපේ පොළොව තමයි මේ කාම භූමි කියන්නේ ඒකයි. භූමිය කියලා කියන්නේ පය ගහලා ඉන්න දැනනේ. මේ කාම භූමිය. මේ තමයි පය ගහලා ඉන්න දැන. මේකේ පය ගහලා හිටියට ඉන්නේ මේක වෙන් වෙන්න හිතුවට හිතන කිවරච්ච ගමන් ආයෙත් පොළොවේ ඉන්නේ. ගල් කැටයක් උඩ දැම්මට ආත්‍යාරූපක වැටෙන්නේ ආයෙ බිමට වගේ. එහෙනම් මේ කාම භූමිය මේ. අර විපාකේ වෙනස් වෙනවා කියලා කියන භූමිය වෙනස් වෙනවා. භූමි හතරක් තියෙනවා. හතරක් තියෙනවද? කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය, අපරියාපන්න භූමිය කියලා භූමි හතරක් තියෙනවා. දැන් අපි ඉන්නේ කාම භූමිය. මොන විදියට හිතුවත් ආරම්භය සහ අවසානය අපේ මෙතන වෙනවා. මේ මට්ටම ඇත්ත වෙලාමයි පටන් ගන්නෙ ඇත්ත වෙලයි අවසන් ඇත්ත නොවන විදියට හිතුවත් හිතීම අවසන් වෙනකොට ආයෙත් මේ ඇත්ත ඉන්නේ. මේ පොළවේ හිටගෙන ඉන්නේ. මේ භූමියේ හිටගෙන ඉන්නේ. ඒකයි මේ ප්‍රශ්නේ. ඒකයි මේ කොච්චර හිතුවත් ආයෙත් ඒකෙම ඉන්නේ. මේක ඉතින් ගෙවනකම් ගෙවෙන්න වෙනවා. ඒ කියන්නේ කර්මය වෙනස් කරගන්න වෙනවා. කර්මය වෙනස් කරගන්න පුළුවන්. මිනිසෙක් වෙච්ච එකේ වාසිය තමයි හිතලා ඕන දෙවියෙක් වුණ හැකි ඕන බ්‍රහ්මෙක් වුණ හැකි ඕන රහතන් වහන්සේ නමක් වුණ හැකි ඕන පෙරේතෙක් වුණ හැකි බල්ලෙක් තිරිසනෙක් වෙන්නත් පුළුවන් හිතලා වෙන්න පුළුවන් ඕන කෙනෙක් මොකද මේ හුරු කරපු ගතිය තමයි එහා පැත්තේ ඵලෙ ඒ කිව්වේ ඒ ඇහැ රූප චක්කු විඥාන කියලා එහෙම අපි මේ සිද්ධාන්තයකට කතා කළාට ස්කන්ධ පහම එකට තියෙන්නේ. ඇහත් රූපය දෙකම රූපය නියෝජනය කරලා තියෙනවා චක්කු විඥානේ හිත නියෝජනය කරලා තියෙනවා. ඔය තුන්දෙනා ඉන්නවා කියන්නේ මේම ත්‍රිකෝණයක් නම් ඔය මැද පිරලා තියෙන්නේ ස්පර්ශ වේදනා සංඥා චේතනා කියන ටිකේ. මේ ඇහැ නම් මේ රූපේ නම් මේ චක්කු විඤ්ඤාණ මේක ත්‍රිකෝණයක් හැටියට ගත්තොත් මේ මැද ටික ගත්තාම මේ ස්පර්ශ වේදනා සංඥා කියන ටිකෙන් යුක්තයි. දැන් මේ ස්කන්ධ පංචකය. ස්කන්ධ පංචකේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියලා පේළියට ලැබෙන්නේ නැහැ. පොකුර තියෙන. ඇහැ රූපය තියෙන තැන විඤ්ඤාණي උපදිනකොට ස්පර්ශය එක්ක වේදනා සංඥා කියන චෛතසිකත් එක්ක ඉපදිනවා. හිතත් එක්ක එකටයි මේ වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික උපදින්නේ. ඒකට කියනවා චිත්ත සහජාත ධර්මයි. හිතත් එක්ක එකට උපදින ධර්ම. හිත උපදිනකොටම උපදිනවා. හිත නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. ඒ නිසායි මෙහෙම බලනකොටම මේ වේදනා සංඥා මේ පේනවා හිතට. හිත නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. මම ඔය ඉස්සර ලයිට් වල උපමා හැම කියන්නේ සීත කරේ ලයිට් එහෙම අරින්නේ. ඒකයි මේ පේන්නේ නැත්තේ ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ආයෙත් හිත උපදිනකොටම පේනවා. ආයෙත් හිත නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. මොකද මේ වේදනා සංඥාවල ස්වභාවය හිතගත් අරමුණම ගන්නවා මේ හිතත් එක්ක එකටම උපදිනවා හිතත් එක්ක ම පවතිනවා හිතත් එක්කම නිරුද්ධ වෙනවා චිත්තානු පරිවර්තන විතර්ක හිත අනුවම පෙරලෙනවා ඉතින් දැන් මේ කෝපයේ මේ මලක් තියෙනවා නම් මේ කෝපේ කැරකෙනකොට කෝපෙත් එක්කම මේ මල කැරකෙනවා. මේ පැත්තට කවදාවත් මේ මල පේන්නේ කෝපේ මේ පැත්තට පෙනේද කෝපේ මේ මල? කවදාවත් පේන්නේ ඇයි පේන්නේ නැත්තේ? ඒ කැරකෙන එක අනුව කැරකෙන නිසා. ඒ හින්දා ඒ හිතට ඒ හිතේ තියෙන වේදනා සංඥා නිරෝධය කවදාවත් පේන්නේ ඒ හිතත් එක්කම නම් උපදින්නේ, ඒ හිතත් එක්කම නම් පවතින්නේ, ඒ හිතත් නිරුද්ධ වෙනකොටම නම් නිරුද්ධ වෙන්නේ. නුවණකින්ම දකින්න වෙනවා මිස කර සීත කරන කතාව වගේම තමයි. නුවණින්ම දැක්ක යුතුයි මිසක මේ දහම පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි නුවණැත්තා විසින් තමා කෙරෙහිලාම නුවණින්ම දත යුතුයි මිසක පඤ්ඤාවන්තස්ස ආයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස මේ ධර්මයේ ප්‍රඥාවන්තයන් සඳහායි නුවණ නැති කෙනාට නෙමෙයි කියලා බුදුහාමුදුරුවෝ මේවා දේශනා කළේ ඒ නිසා. එකට කමක් නැහැ. දැන් මේ කියපු ටික මතකද? දැන් මේ <clears throat> කිව්වේ ඔය ඇහැ කියලා රූප කියලා චක්කු විඥාන කියලා ඕවා අපි වෙන වෙනම ඉගෙන ගත්තා. වෙන වෙනම කඩලා කපලා කොටලා බැලුවා. මේ හැම එකකින්ම අන්තිමට කියන්නේ ඔය ටික තමයි මේ කාමවචර කියන්නේ ඔය ටික පරිහරණය කරන එක තමයි කාම භූමියේ විපාකය ඔය මට්ටම තමයි කාමවචර ඔය මට්ටමේ හොඳට හිතුවොත් කාම භූමියේ නරක මේ මේ මේ නරකට හිතුවොත් ඔය මට්ටම ඇත්ත වෙලා නරකට හිතුවොත් කාම භූමියේ දුගතිය ඔය මට්ටම ඇත්ත වෙලා හොඳට හිතුවොත් කාම භූමියේ සුගතිය ඈ ඉතින් මේ කාම භූමිය ඔය ටික ඔය කඩලා කොටලා කපලා ඔය ටිකෙන් කියන්නේ කාම භූමිය ගැන උගන්වන්නේ. මේකෙන් මේ හේතුඵල ධහම පෙන්නලා පටිච්ච සමුප්පන්න බව පෙන්නලා කියන්නේ ඕගොල්ලෝ මෙහෙම සැප දුක් විඳට හොඳ නරක ඇති කරගත්තට ඇත්තල මේක ඇත්තම නෙමෙයි කියන එක පෙන්නන මේ හේතුඵල ධහම එහෙම පෙන්නන්නේ. මේ ඕගොල්ලෝ කරගත්ත කර්මෙට විපාක හැටියට පෙවුනට ඕක ඇත්තම ඇත්ත සිද්ධිය නෙමෙයි කියන එක කියන්නේ රූපය ආහාර ප්‍රත්‍ය මේ වේදනා සංඥා ස්පර්ශ ප්‍රත්‍යයෙන් මේ දැනගන්න නාම රූප ප්‍රත්‍යයෙන් කියලා කියන්නේ මේ කෑලි කෑලි අලෝල හම්බ වෙච්ච එකක් ඔය කියලා මේ කියන්නේ. අන්තිමට ඒකෙන් කියන්නේ මේ තේන මේ විපාක විඳින මට්ටම ඇත්තම නෙමෙයි. ඒ හින්දා මේ මට්ටමින් සැප දුක් විඳින්න බොරුවට. තමන් තමන්ගේම කර්මය ඇත්ත කරගෙන අපි අපේම කම්මස්ස කා මානව සත්තා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණා යං කම්මං කරිසාමි කල්යාණං වා පාපකමෝ තසදයද භවිසමි මානවකේ මේ සත්‍යයා කර්මය කර්මයේ උප්පත්ති කොට කර්මයේ නෑදෑ කොට කර්මයේ පිහිට කොට කර්මයේ පිළිසරණ කොට කර්මය මේ මේ දායාද කරගෙන පවතින්නේ හොඳ හරි නරක හරි කර්මයක් කරයි නම් ඒකම තමන් පිහිට කරගෙන පවතින ඉතින් මේ කරපු කර්ම වල වෙනස ඒ කර්මේ මට්ටම් මට්ටම් ඒ මට්ටමට ලැබුණු මේ භාණ්ඩ ටික මිලදීලා ගන්න තමන් ගාව තිබුණු වත්කමේ හැටියට ලැබිච්ච ටික මේ තියෙන්නේ. ඉතින් තව ධනවත් වුණොත් මේට වඩා ස්කෝභෝගී ආයතන තියෙනවා. මේට වඩා හොඳ ඇස් තියාගන්න පුළුවන්. <laughs> ඔව් ආයේ යොදුන් ගණන් ඈත පේන ඇස් තියෙනවා. ඉතින් මේවා මිලාදිකයි. කන් තියෙනවා මෙතන ඉඳලා කෙලින්ම තව කෙනෙක් කියන හැතැම්ම දහස් ගාණක් ඉඳලා කතා කරන කෙනෙක් කියන එක අහන්න පුළුවන් කන් තියෙනවා. ඉතින් ඒවා මිලාදිකයි. ඉතින් ඒකට ධනෙ ඕනේ. මොනවද? සද්ධා ධනෙ, සීල ධනෙ, හිරි, උත්තප්පේ, ඡාග, සෘත ප්‍රඥා කියලා මෙන්න මේ ධනෙ ඕනේ මුදල් ඕනේ. මෙන්න මේ ධනෙ තියෙනවා නම් හම්බ කරගන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඕගොල්ලන්ට හම්බ කරගන්න පුළුවන් රස්සාවක් තියෙන තැනකට යවිලා තියෙනවා. <clears throat> මේ රටේ රස්සාවල් තියෙන මේ මනුස්ස භූමිය. ඕනතරම් හම්බ කරන්න පුළුවන් ධනෙ. ඉතින් හම්බ කරගෙන ධනවත් වෙලා සුකෝභෝගී විදිහට ඉන්නවද නැද්ද මෙහෙමම ඉතින් කුලී වැඩ කර කර ඉන්නවද කියන එක ඉතින් තමන්ම තීරණය කරගන්න එකයි තියෙන්නේ. ඈ මේ මට්ටමේ අබල දුබල වෙච්ච ඇහැක් කනක් අරගෙන කබ වැක්කිරෙන, කංකුණු වැක්කිරෙන, වැඩි චුට්ටක් ඇත්ත ළඟ තියෙන අකුර පේන්නේ, චුට්ටක් එයා පිටින් එහා පැත්තේ කියන කෙනා ඇහෙන්න මේ තියෙන බහන්න යල් පැනව බහන්න මීට ගොඩා කල් ඒවා. ඉතින් අලුත් ඇස්කම් ගන්න නම් වැඩි දියුණු වෙච්ච ඒවා ගන්න නම් මේ මිල ටිකක් එකතු කරගන්න. ඒ කියන්නේ එක එක සුපිරි මට්ටම් තියෙනවා. දැන් මේ අපිට අපේ ඇහැට මේ තෞතිකාවසි දෙවියෝ ඒ වගේම මේ දිව්‍ය ලෝකවල දෙවියෝ පේන්නේ. ඒ දෙවියන්ට බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයා පේන්නේ. දෙවියන්ට තෞතිසාවැසි දෙවියන්ට මේ ලෝකෙට එනවා නම් දලාත්ම භාවයක් මවාගෙන එන්න වෙන්නේ. සහම්පති බ්‍රහ්මයාට තෞතිසා දිව්‍ය ලෝකෙට එනවා නම් කළු ආත්ම භාවයක් මවාගෙන ඉන්න වෙනවලු. එතකොට අපි කොච්චර දුරද ඉන්නේ? අපි අපේ අපේ ඇහැ කොච්චර දුබලද අපිට පේන්නේ සක්‍රය චක්‍රවර්ති මේ මේ ඔය දිව්‍ය ලෝකයේ දෙවිගොල්ලන්ව අපිට පේන්නේ නැහැ. ඒ දෙවියන්ගේ ඇහැ කොච්චර රළුද බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෝ පේන්නේ. එතකොට මේ ගත්ත හැකි ඊට පස්සේ ඇස් කන් අරගෙන ඇතිවෙන අපහසුාවක් තියෙනවා නම් ඒ වගේ ඒවා නැතුව ඒ වගේ කැලිත් අඩු කරලා බොහෝම සෑහළු පවතින්න ඉන්න පුළුවන් මට්ටමේ මේ ආයතන ගණ්ඩක් තියෙනවා අරූපී බ්‍රහ්ම ලෝකේ කියලා කියන්නේ. දැන් ඔය දිව්‍ය ලෝක වුණත් හැදිලා තියෙන්නේ නම් සාමාන්‍ය කාමාවචරම ගත්තාම නිම්මාන රති ඒවා කියන්නේ කැමති දේ නිර්මාණය කළා තමන්ට සතුට වෙන්න පුළුවන් රතිය ලබන්න පුළුවන්. පරණිම්මිත වසවත්ති. නිර්මාණය කරනවත් වෙහෙසෙන්න ඕනේ තමන් හිතනකොට අනු නිර්මාණය කළා දෙනවා. ඈ ඒකට තමයි පරණිම්මිත වසවත්ති කියලා කියන්නේ. ඒතකොට කොහොමද අතපයවත් හොල්ලන්න ඕනේ නැති මට්ටමේ තියෙන්නේ ඉහළට යනකොට. ඉතින් භ්‍රක්‍ම ලෝකේ ගත්තාම එච්චරවත් ඕනේ නැහැ. ඒ කියන්නේ ඒ විදිහට ඉන්ද්‍රිය වෙහෙසවලා පිටතින් ආහාර අනුභව කරගෙන මේක හප යැපෙන එකම දුකක්. ඒ හින්දා ආහාර නොගෙනම සැපෙන්න ඉන්න පුළුවන් මට්ටමක් හදාගෙන. ඒක තව ඊට වඩා සුපින්. ඊට පස්සේ ඒක පෙන්නනවා ඇතුළෙන්ම ආහාර නොගෙන සැප වින්දත් ඒ විඳින බව රළුයි ඒකේ. ඒ ඒ වේදනාව රළුයි. ඒ හින්දා එහෙමවත් විඳින් නැති මට්ටමක් සාන්ත මට්ටමක් කියලා එකක් වෙනවා රූපී. ඊට පස්සේ රහතන් වහන්සේලා කියන්නේ එහෙමවත් විඳින බවත් විඳින බවම දුකක් කියනවා. යම් තැනක විඳිනවා නම් සැප හරි. දැන් අපි කියමු උග්ගහක් හරි රස වුණත් කෑවත් එක හපන්න එපා. ඒ වගේ සැපක් වුණත් විඳිනවා නම් විඳින බව අපහසුවක්. විඳින්නේ නැතුව සැපක් වෙනවා නම් කියලා මේ කැපේ ඉහළම කොටස තමයි සුපිරිම තැන අවේදහිත සුඛය. සැප කියලා එකක් හරි විඳිනවා නම් විඳින භවයක දුක කියනවා. දුක දුකක්මයි සැප සැප සැපත් විඳින්න වෙනවා නම් විඳින භවයක වෙහසක්. සැප කියන එකේ උපරිම සැපේ තමයි විඳින්නවත් ඕනේ නැහැ. විඳින්නවත් මහන්සි වෙන්න ඕනේ නැහැ. අන්න ඒකට තමයි අවේද හිත සුඛය කියන්නේ විඳීමෙන් තොර සැප. ඉතින් මෙන්න මේ මට්ටම එතකොට හිතන්න මේ ශාසනය කොහොම තැනකට සැපයි කියන්නේ කියලා. එහෙම බලනකොට අපි කොහෙද ඉන්නේ? හිඟන්නන්ටත් වඩා අන්තයි නේද? ඉතින් මේ හැමදාම හිඟා කකා මෙහෙමම යනවද සුපිරි පන්තියේ ආයතන ටිකක් ලබා ගන්නවද හොඳ සැප විඳින මට්ටමේ එහෙම නැත්නම් විඳින බවම දුකක් කියලා දැකලා විඳින්නේ නැතුවම සැප විඳින්න ක්‍රමයක් හොයාගන්නවා. ආයේ ඒ සැපේට එතකොට කියන්නවත් දෙයක් නැහැ. විඳින බවම සැප සැප විඳත් විඳින බවම දුකක් කියලා කියනකොට හිතන්නකෝ මේ සැපේ මට්ටම කොච්චරද කියලා. ආවේදහිත සුඛේ විඳීමෙන් තොර සැපක් කියනකොට ඒ සැපේට අපිට ආයේ උපමා නැහැ. නිකන් ඕන්න මම පොඩි උපමාවක් කියන්න. ඒකද සෑහීමට ගන්න එපා. ඔගලන්ට තද්ද ඔලිය කැක්කමක් හැදුනොත් ඔලිය කැක්කම දුකද සැපද? දුක. ඔලිය කැක්කම හොඳ වුණොත් හොඳ වුණා කියලා විඳින්න එකක් තියනවද? නමුත් ඒක විඳින්න එකක් නැති වුණාට ඔලිය කැක්කම නැති වෙච්ච එක සැප නෙමෙයිද? දැන් විඳින්න එකක් නැති වුණාට ඒක සැපක් නෙමෙයිද? සැපක් නේද? දැන් බඩේ කැක්කුම අන්තිම දරුණු බඩේ කැක්කුමක් කරනවා. ඒක දුකක් නේ. දුක හොඳ වෙච්ච එක සැපක් නේ. සැප කියලා දැන් බඩේ කැක්කුම හොඳ වුණා කියලා විඳින්න එකක් තියෙනවද? විඳින්න එකක් නැහැ. නමුත් දුක සංසිඳිච්ච එක සැපක්. ඒ වගේ නිවන කියලා ආපහු විඳින්න එකක් නැහැ. මේ ජරා මරණ දුක සංසිඳිච්ච එකම දේසි සැපක් නන්නේ. එතෙන්ට දැනෙන්නේ මේ උල්ුවකක්කුම් බඩේකක්කුම දැනෙන වේදනාව නෙමේ හිත දියුණුවාම දකින්න සුවල්ප දුකකින් නෙමේ ගැලවිලා ආවේ කියලා. හිතන්නවත් බැරි පූර කටුක බඩේකක්කුම වේදනාවක් ආවොත් අසුරු සැනකින් එකපාරටම හොඳ වුණොත් මොනතරම් සැපයක් දැනෙයිද? සැපේ කියලා දුක නැති වෙච්ච බවම සැපක් මිසක සැපක් කියලා 아무තු එකක් නෙමෙයි. ඒ වගේ මේ අවේදිත සුඛ කියන්නේ දුක නිරුද්ධ වෙච්ච බවම සැප මිසක ආපහු සැප කියලා විඳින්න යමක් හිතන්න එපා. අපි හැම වෙලෙම කෑදරකමට යමක් අල්ලගන්න හපන්නමයි බලන්නේ. ඒ කියන්නේ විඳින්න යමක් හොයන්නේ. විඳීමෙන් තොර සැපය කියනකොට විඳින්න ආපහු යමක් නැහැ. නමුත් දුක නැති වෙච්ච බවම සැප කියන තැනක තියෙනවා. ඉතින් ඒ වගේ තැනක සැප විඳින්න නම් සැපවත් වෙන්න නම් මොකද වෙන්න වෙන්නේ? දියුණු වෙන්න වෙනවා. කීයක් කීයක් හරි හම්බ කරගන්න. ඔන්න පුළුවන් නම් හම්බ කරලා පුතේ දා ගන්නවා නම් පුතේ වැඩේ. මෙහි ලෝකයා කියන විදිහට රෑ දවල් හරිම බාලයි. බුරු කොටලා කියලා සල්ලි මිල මුදල් දැම්මා කිව්වට මේ පරණ යල් පැනපු මේ මට්ටමේ ඇහැක්මයි ලැබෙන්නේ ඌ. කෝටි ගණන් එකතු කරලා පොත්වල දැම්ම කිව්වත් ඕගොල්ලන්ට ලැබෙන්නේ මේ බිත්තියෙන් එහා ඉන්න කෙනා කතා කරන දේවත් ඇහෙන්නේ නැති මට්ටමේ කනක්ම විසක. ඌට එහා නම් යන්න බෑ. මේ අබල දුබල වෙච්ච යල් පැනපු මේ ආයතන ටික අරගෙන සැපවත් ඉන්නවා කියන එක වෙන්නේ නැහැ. පුතේ මේ වාහනේම අබල දුබල. ඉතින් හොඳ සුපෝභෝගී වාහනයක් ගන්න නම් මුදල් ටික ගෙකුතු කරගන්න ඕනේ. ඉතින් අවුව වැස්ස පින්න රෑ දවල් බලන්න නැතුව ඉතින් මහන්සි වෙන්න වෙනවා. ඈ පුළුවන් නම් ඔන්න වැඩේ කරගන්න මම ඉතින් කියලා තියෙන්නේ කරගන්න හැටි වත් පොසත්කම් ඒව ඇති කරගන්න හැටි කියන තැන්. කරන්න පුළුවන් හැම අරමුණක් ගන්න මේක තමයි කරන්න. හැබැයි ඉතින් තමන්ම මුලින් ගිරව කියන විදිහට කිව්වත් ඒකිනු ප්‍රතිඵලයක් එනවා. නමුත් මේ කාරණාව සහේතුකව අල්ලලා දෙන්න ටික ටික හරි උත්සාහවත් වෙනවනේ. ඇයි පේන දේ තියනවා නෙමෙයි තියෙන දේ පේනවා නෙමෙයි කියලා කියන්නේ කියලා තමන් කියපු එකට උත්තර අරගෙන දෙනවා තමන්ම කරුණු දක්වනවා නම් මේ හැරෙන ගතිය වැඩි මේ පෙනෙන ගතිය වැඩි ගොඩ යන අවබෝධ වෙන මට්ටම වැඩි. තව කෙනෙකුට මේ ඕගොල්ලන්ට බණ කියලා දෙනවා වගේ අපි අපිට කියලා දෙන්න වෙනවා. උපමා ඇතු උපමියතු මම මේ කියන දේවල් මට උගන්වන දේවල් තමයි මම මේ ඕගොල්ලන්ට කියන්නේ. තනියම තනියම ඉන්නකොට හිතන දේවල් ඈ එක එක මට්ටමට කෙනා කෙනාගේ එක එක මට්ටමට අපිට ඕනේ දැන් මොකද්ද මේ විපාකයේ ඇත්ත නොවෙන්නයි ඕනේ. කියන එක. දන්නවා අපි හොඳට දැනගන්න මේ මට්ටම ඇත්ත වෙනතාක් මේ මට්ටම මිදෙන්නේ මේ අම්මා අම්මා වුණොත් මේ තාත්තා තාත්තා වුණොත් මේ දුවා දුවා වුණොත් මේ දරුවා දරුවා වුණොත් ඒ මට්ටමෙන් අඩාඩා ඒ මට්ටමට වරදක් වුණොත් ඒ වරදම කන්න කටයුතු කරයි නිවැරද්දක් වුණොත් ඒකට සතුටු වෙයි. එහෙම නෙවෙන්නේ අපි මේ දරුවන්ට උපකාර කරනවා උපස්ථාන කරනවා කිය කිය මේ ඇත්ත වෙලානේ ලෝකෙට. ලෝකෙ ඇත්ත වෙලානේ. මේ මට්ටම හදන්න නෙමෙයි. ඒ ඒ මෝඩකමටම කරකෝල ඒ පැත්තක් තියෙනවා. ඒ අයටත් ඒ මෝඩකම බලන්න හදලා තියලා අවසන් වෙනවා මිසක. අපිත් මෝඩ වෙලා කැරකිලා මේක ඇඹරලා ඉන්නවා විතරක් නෙමෙයි ඊගාව කෙනාටත් අපි ආදර්ශයෙන්වත් උපකාර කරන්න පුතේ මෙහෙම අපේ අපච්චිලා අම්මලා නම් මෙහෙමයි බැලුවේ මෙහෙමවත් කෙරුවා කියනවත්